අපි කියනවා නම් ඊයේ අපි සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ හඳුන්වා දීමක් කෙරුවා. අද අපි එහි පළවෙනිම සඳහන් වෙන කායानुපස්සනා කොටස මේ දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. Uh, as far as the youth group is concerned, uh, yesterday we have taken time for the uh, taken time to get the introduction about this uh, Sutta that is being recognized as the for foundation of mindfulness. And today we will take the first aspect that uh, how to be mindful in, uh, how to contemplate on body, uh, abides in contemplation in the body as body. So whenever possible I will try to uh, give a briefing uh, or rather I can give at the end of the talk a briefing about the whole uh, sermon. So I will see what is the most convenient and accordingly I will do. And after that there will be a short session of question and answers. And if there are any difficulty, difficulties or any things to be clarified, uh, you all are welcome. ඉතින් මේ තරුණ පිරිසත් ඉන්න නිසා අපි බලාපොරොත්තු වෙමු මේ ධර්ම දේශනාවේ සාරාංශයක් ඉංග්‍රීසි භාෂාවෙන් මතක් කරන් ඊට පස්සේ අපි ඇත්තට ආරාධනා කරමු ඒ පිළිබඳව ගැටලු තැන් ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා. කෙසේ නමුත් අපි මේ ඉදිරිපත් කරගත්ත කතංච බික්කවේ කාය බික්කු කායේ කායානුපස්සී විහෙරති කියලා ਸਰවචනාංශාර ඊයේ අපි මතක් කරගත්ත විදිහට මේ සතිපට්ඨානයේ තියෙන වටිනාකම ඒක මනුෂ්‍ය ජීවිතයකට එළිය වටන හැටි මතක් කරලා එවැනි සතිපට්ඨානයක් ජීවිතයකට සම්බන්ධ කරන්ට ක්‍රම හතරක් බුදු නුවණ අනුව සර්වඥතා ඥානය අනුව ඉදිරිපත් කරනවා. ඒ හතර සඳහන් කරන්නේ සිංහලයන් අතර බෞද්ධයන් අතර ප්‍රසිද්ධව තියෙන කායානුපස්සනා සතිපට්ඨානය වේදනානුපස්සනා සතිපට්ඨානය චිත්තානුපස්සන සතිපට්ඨානය සහ ධම්මානුපස්සන සතිපට්ඨානය වශයෙන් අපි අද එයින් පළවෙනි එක කායානුපස්සන කොටස ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කායානුපස්සන කොටස පිළිබඳව විග්‍රහයක් කරන සරුවචන් වහන්සේ ඒ සඳහා කර්මස්ථාන 14ක් ඒ කායනුපස්සන කොටස ඇතුළේ ඉදිරිපත් කරනවා. පළවෙනිම සඳහන් වෙලා තියෙන්නේ ආනාපාන සති භාවනාව. ඊට පස්සේ අනිකුත් ඉරියාපත භාවනා සම්පජඤ්ඤ භාවනා පටික්කුල මනසිකාරය වශයෙන් දිගට දිගට යනවා. ඉතින් හුඟ දෙනෙක් මේ ආනාපාන සති භාවනාව සතිපට්ඨාන භාවනායි කියන දෙක එකම වශයෙන් සඳහන් කරගෙන තියෙනවා. මේක පිළිබඳව ඉතිහාසගත සිද්ධියක් කියනවා නම් මහා ශ්‍රී සයඩෝ ස්වාමින් වහන්සේ පිම්බීමේ හැකිලිමේ භාවනා ක්‍රමයට ආනාපාන සති භාවනා කියන වගේ නමකින් පටන් ගන්න තියෙනවා. මොකද ආනාපාන සති භාවනාවත් පිම්බි මැකිලින් භාවනාව දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව මුල් කරගෙන කරන භාවනා දෙකක්. ඉතින් ඒකෙදි ලංකාවෙන් ඒකට තද බල විවේචනයක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට විවේචනය කරා මේ ආනාපාන සති නාමයේ යටතේ බෞද්ධ නොවන වැරදි භාවනා ක්‍රමයක් කියලා දෙනවා කියන වගේ චෝදනාවක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා මේක ආනාපානේ නොඋනාට මේක සතිපට්ඨානයි කියලා. ඒකෙත් තියෙන්නේ මේ ක්‍රමෙමයි කියලා කෙසේ නමුත් පසර පියවරක් තිබු බවක් ඒ මේ කුමාර වෙච්ච දෙබස් වල සතහන් වෙලා තියෙනවා. ඒ මොකද අපේ සිංහල බෞද්ධයා බොහෝ විට ආනාපාන ක්‍රමයක් සතිපට්ඨානයක් දෙක ඉතාමත්ම සමීප සම්බන්ධතාවයකින් තේරුම් ගන්න තියෙනවා. මේ සතිපට්ඨා ආනාපාන සති භාවනාව කියන සතිපට්ඨාන ඉස්සලාම දක්වන මේ උගන්වීම් ක්‍රමය භාවනා ක්‍රමය ගැන කතා කරනකොට ඒකෙදී සරුවචනාංශයේ අත නැර හැම තැනකදීම ඒකට අදාළ පරිසරය සහ අදාළ ආධ්‍යාත්මික බාහිර පරිසරය පිළිබඳ අනිවාර්යයෙන් මතක් කරලා තියෙනවා. ඒක නිසා ඒකේ ගරුගාම්භීරත්වයක් සරුවචනාංශේ පවා පෙන්නලා තියෙනවා කියන එකයි මේ පැරණි ආචාරවල පිළිගන්නේ. ඒ නිසා එහිදී අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා ඒ පරිසරය පසුකාලීන ආචාර්යවරු මතක් කරලා තියෙනවා මේ ආරණ්‍යගත වෙනවයි කියලා කියන්නේ ගිම්මාන ඍතුවටය. රුක්ඛමූලගත වෙනවා කියලා කියන්නේ අශුන්‍යාගාර වෙනවා කියලා කියන වස්සාන ඍතුවය හේමන්ත ඍතුවට රුක්ඛමූලගත වෙනවයි කියලා. ඒක ඉතින් එහෙම කිව්වට දෝෂෙකුත් නැහැ. නමුත් එහෙම එකක් පේන්නේ නැහැ. පේන තියෙන්නේ මේ තුنين එකට යන්නේ කියලා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න தത്വෙට අපිට කියන්න බෑ අරණ්‍යගත වීමක් කියලා. රුක්ක මූලගත වීමක් කියලා මේක කියන්නේ ශූන්‍යාකාරගත වීමක් කියලා. මොකද හේතුව මෙතෙන්ට එන්නේ මේ විශාල පිරිසක් මෙතන ඊට නිසා කොහොමද මේක ශුන්‍යාකාරයක් වෙන්නේ කියලා අහුවොත් මේකෙදි වෙන්නේ මෙතනට එන කට්ටිය ඉඳුරම් පිනවීම සඳහාවත් කාම ආශාව සඳහාවත් එක් වෙනවා නෙවෙයි. නිසා ඉඳුරම් පිනවන්නන්ගෙන් සහ කාම ආශාව සඳහා යන ඇත්තන්ගෙන් හිස් බවක් මේකේ තියෙනවා. නිසා කොච්චර දෙනෙක් හිටියත් මේක ශූන්‍යාකාරයක් වෙනවා. ඒ ශූන්‍යාකාරයට ගියාට පස්සේ ඒ පුද්ගලයා ඒ කියන්නේ පරිසරය සකස් කරගත්තට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ ආධ්‍යාත්මික පරිසරය සකස් කරගන්නවා. ඒ සඳහා නිශීදති පල්ලංකා පරියංකේක වාඩි වෙනවයි කියන එක සඳහන් කරනවා. නිශීදති පල්ලංකා උජුං කායං ශරීරයේ උඩු කොටස ශෝෂණ පද්ධතියට අදාළ කොටස නැම වෙලා නැමිලා ඇද වෙලා මුකුත් නැතුව ස්වභාවිකව හුස්ම ගැනෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා වාඩි වෙන ඉරියව්වේදී කොට්ටමෙට්ට උඩ වාඩි වුණත් පුටුවක වාඩි වුණත් භාවනා ආසනයක වාඩි වුණත් උඩුකය ඍජුව තබා ගැනීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන එක අපි අර ධර්ම සාකච්ඡාවේදී මතු කර විදිහට සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ චෛසිකයන් අතර සතියම ඉස්සරහින් තියා ගැනීමක් මෙතන කෙරෙන්නේ. සතිය ධජයක් වාගේ, පතාකයක් වාගේ ඉදිරිපත් කරගන්නවා. පරිමුඛං සතියං උපට්ඨපෙත්තා. ඔය ගෝයන්ක භාවනා ක්‍රමේදී ගෝයන්කජීතුමා මේක සමහරලාට උපරිමුඛං කියන වචනේ වෙන්න ඇති කියලා කියනවා. උපරිමුඛං කියලා කියන්නේ මුඛය උඩ නැත්නම් උඩුතොල කියන අදහස කියලා. නමුත් පොතේ තියෙන්නේ පරිමුඛං පරිමුඛම් කියලා කියන්නේ පෙරටුව තබාගෙන. ඒ පෙරටුව තබාගෙන කියන එකත් අපි එදා ධර්ම සාකච්ඡාවේදී මතු කරගත්තා වගේ අපි බොහෝ විට මේ ආගමික කටයුතු සඳහා ශ්‍රද්ධාව පෙරටුව තියාගන්න. සමාධිය පෙරටුව තියාගන්න. දාර්ශනික කටයුතු සඳහා ප්‍රඥාව පෙරටුව තියාගන්න. වීරිය ඉස්සරහට කරගන්න. නමුත් මෙතනදී දර්ශනයක් වෙන්න දෙන්නෙත් නැතුව ආගමක් වෙන්න දෙන්නෙත් නැතුව සතිය ඉස්සරහට කරාට පස්සේ ওই දෙක මැද මධ්‍යම ගමනක් යනවා. ඒ නිසා කොච්චර ආගමික කටයුත්තක් ආගමික පැත්තෙන් දක්ෂ කෙනෙකුට වුණත් සතියට බහිනකොට අලුත් වෙන්න වෙනවා. සද්ධාව නෙවෙයි ඉස්සරහට ගන්නෙ ප්‍රඥාව නෙවෙයි ඉස්සරහට ගන්නෙ සමාධිය නෙවෙයි ඉස්සරහට ගන්නෙ වීර්යය නෙවෙයි ඉස්සරහට ගන්නෙ සතියයි. නිසා සතිය පෙරමුණේ තියාගෙනයි සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. හෙතෙමේ සතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ප්‍රසවාස කරයි. මේ සතිය පිහිටියයි කියන්නේ අපි ඉදිරිපත් කරගන්නේ අර එළඹ සිටි මොහොත. මේ මොහොතේ එළඹ සිටි සිහියෙන් යුක්තව ඒ කියන්නේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන්නේ. වෙන දෙයක් වෙන පැත්තකින් කියනවා නම් හුස්ම ගැනීමේ කටයුත්ත ආස්වාසය හෝ ප්‍රස්වාසය සඳහා අනිකුත් සියලුම වගකීම් කටයුතු බහා තැබීම කියලා කියයි. රූප බැලීම, සද්ද ඇහිීම, ගන්ධ, රස, පහස. මේ සෑම දේවක් අයින් කරලා සිහියෙන් යුක්තව හුස්ම ගන්න. සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. මේ තමයි ආරම්භය. ප්‍රවිෂ්ඨය සතිය යුක්තව ආශ්වාස කරයි සතිය යුක්තව ප්‍රශ්වාස කරයි. මෙන්න මේ විදිහට සතිපට්ඨාන බහිනකොට මේ වැදගත් කාරණාවක් වශයෙන් කියන්න තියෙන්නේ ආනාපාන සති භාවනාව සතියෙන් යුක්තව කරනකොට ඒක සමත භාවනාවටත් විපස්සනා භාවනාවටත් කියන දෙකටම දොරටු අරිනවා. ඉතින් ඒක ආනාපානේ කරන ආධුනික යෝගාවචරයා දන්නේ නැහැ මගේ උපනිෂ්ඨේ සම්පatti එන තමම ගෙනාපු කුසල අනුව මම සමත යානික කෙනෙක්ද විපස්සනා යානික කෙනෙක්ද කියලා එයා දන්නේ නැහැ. ඒ වගේ මේක කමටහන් දෙන ගුරුවරයාට විනිශ්චය කරන්නත් බෑ. ඒකේ මේ වෙනකොට විනිශ්චිතයි නමුත් අපි දන්නේ අපේ චරිතය මොකද්ද දන්නේ ඒක නිසා කරන්නේ සාමාන්‍යයෙන් හුස්මට හිත යොදලා ඒක තමයි වැටහෙන ආකාරය. සතියෙන් ආස්වාද කරනකොට සතියෙන් ප්‍රසවාස කරනකොට වැටෙන ආකාරය ඒ තව දන්න කෙනෙකුට ගිහිලා කියනවා. කියනකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ ලැබෙන අත්දැකීම් වල හැටියට මෙයාගේ විකාශනය යොමුව ගොනුව සමතේ දිහාවටද විපස්සනා දිහාවටද කියලා. මේ අනුව බලනකොට අපේ සම්ප්‍රදාන කුල තේරවාද උගන්වීම වල හැටියට බලනකොට 40ක් කර්මස්ථාන තියෙනවා සමත භාවනාවට. සම 40 කර්මස්ථාන. ඒකේ අඩසට ආනාපානෙ ගැටෙනවා, වැටෙනවා. නමුත් ආනාපාන සති භාවනාව විතරයි මේ 40ෙම සමත විදර්ශනා දෙකටම දොර ඇරලා දෙන්නේ. අනෙක් භාවනා පටන් ගන්නකොටම තීන්දුයි. මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා. එහෙම නැත්නම් අසුභ භාවනා, මරණානුස්සති භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති වගේ අනුස්සති භාවනා සේරම පටන් ගන්න තැන ඉඳලා අවසාන දක්වාම සමතිමයි. ඒක නිවන් දකින්න බෑ. නිවන් දකින්න සුදුසුකම් ලබා දෙනවා විතරයි. ආනාපානය පමණක් ඒ යෝගාවචරයාගේ පෙරගෙන ආපු පින්කම් වල හැටියට කුසලතා අනුව උපනිෂේ සම්පත්‍ය හැටියට සමතයෙන් හෝ විපස්සනායෙන් දෙකටම ගෙනියන්න පුළුවන්. ඒක නිසා මේක මහා සංදිස්ථානය. බොහොම හොඳ සංදිස්ථානය. එනිසා ගරු භාවනීය තත්වයක් තියෙනවා මේ ආනාපාන සති භාවනාව අනිකුත් භාවනාව නතර. ඒ නිසා වෙන්න ඇති සරුවචනාංශය මේකට ආධ්‍යාත්මික බාහිර පරිසර කාරණා බොහෝම බරපතල විදිහට කතා කරලා තියෙනවා. ඊට පස්සේ මම වෙලා ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා. දානේ නැති කෙනෙක් තමයි යන්නේ සමත පැත්තටද විපස්සනා පැත්තටද කියලා දැනගන්න පොඩි උපමාන ටිකක් මතක් කරලා දෙන්න. අපි දැන් එකඟ වෙලා ඉන්නවයි කියලා හිතමු. මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන ඉස්සරහින් තියානින්ද. එimhe ආනාපානයේ තියාගෙන ඉන්නකොට අපි විපටිසම්පදා මාර්ගයේ පොත දිගාරලා බැලුවොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දිග ගහක් දිර්ලභිම වැටුණාට පස්සේ හරස් කීයක් අරගෙන දෙන්නෙක් ඇවිල්ලා ඒක කුට්ටි කරන්න ඉරණ අවස්ථාවක් අරගත්තොත් ඒ කොටේ තියෙනවා දෙන්න දෙපැත්තේ ඉඳගෙන කීයට එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා අන්න ඒ වගේ ක්‍රියාවලියකදී ආනාපාන සති භාවනා කරන එක නා බැලිය යුත්තේ කීයට දිහයි කියලා කියනවා එහාට මෙහාට යන කීයට දිහා කියලා එහෙම නැත්නම් කියනවා නම් මේ ඉහළ පහළ යන හුස්ම දිහා මේකේ ඉඟියක් තියෙනවා මේ කියන්නේ මේ සමත උපදේශයක් නමුත් ඉරණමයි කියන්නේ කියත විතරක් නෙවෙයි තව පැති තියෙනවා ඒකේ. කියත ගිහිලා වදින කොටේ දිහා වුණනම් අපිට බලන්න පුළුවන්. අර කියතේ ගැටුම බාර ගන්න කොටේ. එහෙම නැත්නම් ඒ නගින සාද්දේ කුඩු විශේෂ නැටි කියත රත් වෙන හැටි දෙන්න අදින හැටි අනිකුත් ඒ සියලුම දේවලුත් බලන්න පුළුවන්. ඒ වගේ ආනාපානෙත් සතෝ ආසසති සතෝ පස්සසති කියනකොට ඒ ආස්වාස ප්‍රසවාසයට හේතු වෙන්නා වූ ඉහළ පහළ යන හුස්ම වායෝ ධාතුව බලන්න පුළුවන්. ඊට අමතරව ඒ හුස්ම වැඩියෙන්ම වදින්නේ වම් නාස්පුඩු වේද දකුණු නාස්පුඩු වේද උඩු තොලේද එහෙම නැත්නම් නාසයේ මැදද උගුරේද ආදි වශයෙන් හැපෙන තැනකුත් තියෙනවා මේ. ඒ හැපෙන තැනින් තමයි කාය ප්‍රසාදේ නියෝජනය වෙන්නේ. හුස්ම ගන්නකොට මුළු ප්‍රදේශෙම තිබුණාට වඩා ප්‍රකට තැනක හිත නතර කරන්න කියන්නේ ඒ හැපෙන තනකුත් මේකේ තියෙනවා. ඒකට මේ හුලම් පාර ගිහිල්ලා ඒ හැපෙන තන වදිනකොට එතනින් දැනෙනවා ඒකේ උණුසුම, සිසිලස, දිග බව, කොට බව, පිරිමැදින බව, කම්පන, චංචල, තරංගාකාර විවිධාකාර දේවලුත් වැටෙනවා. මෙන්න මේ හුස්ම රැල්ලත් වදින තැනත් ඒ හුස්ම රැල්ල වැඩි වීම නිසා වදින තැනින් මතුවෙන මේ sannivedana අද්දකීම් අත්විඳීම් සේරම බලනවනම් ඒකට කියනවා විපස්සනාව කියලා. ඉහළ පහළන හුස්ම රැල්ල විතරක් බලනවනම් ඒකට කියනවා සමතය කියලා. ඉතින් මේක පිළිබඳව දැනගෙන මේක පටලවා ගන්න එපා. මම හිතන්නේ මේක Tamanට බේරා තෝරා ගැනීමට උපමානයක් වෙයි කියලා. නිසා සතෝ අසසති සතෝ පසසති කියන එක ඉස්සරහට විස්තර වෙන්නේ දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝ ආස්වාස කරන්නේ දැනගනි. කෙටිව ආස්වාස කරන්නේ කෙටිව ආස්වාස කරන්නේ දැනගනි. මේක මේ විශේෂණය වෙන්නේ හුස්ම රැල්ල පමණයි. හැපෙන තැන ගැන එච්චර උනන්දු කිරීමක් පිටර පෙන්වන්නේ හැපෙන දේ උණුසුමද සිසිලද කම්පනයක්ද චංචලයක්ද තරංගාකාරද ඒකාකාරද එන්නේ වැඩි වෙනවද අඩු වෙනවද කියන දේවල් විස්තර කරන්න නැති නිසා ආචාර්යවරු මතක් කරලා දෙනවා මේ කායනුපස්සනා කොටසේ සතිපට්ඨාන විශේෂයෙන්ම සමතේට බරගතියක් පෙන්වනවා කියලා. නමුත් යෝගාවචරයට තමන් වශයෙන් බලන්න පුළුවන් මම හුස්ම ගන්නකොට මට පේන්නේ අර හරස් කීතෙන් කපන කීත විතරක් වගේ ඉහළ පහළ යන හුස්ම විතරමද ඔත ඒක බලන අතරේ වැඩියෙන්ම හුස්ම වදින තැනත් දැක ගන්න පුළුවන්ද එතන වදිනකොට ඒකේ ඇතුල් වෙන හුස්මේ සීචිලත පිට වෙන හුස්මේ රසණියකම නැත්නම් ඇතුල් වෙන හුස්ම දිගයි පිට වෙන හුස්ම කොටයි නැත්නම් ඇතුල් වෙන හුස්ම දිග කොටයි දිග වෙන හුස්ම දිගයි ආදිවාසී ඒ ගති ලක්ෂණුත් පේනවනම් ඒක සාමාන්‍ය අදහසක් තමයි ඒ විපස්සනාවට බරව වැඩේ සිදුවෙනවා කියන එක ගන්න. ඉතින් උගෝ වෙලාවට ධර්ම සාකච්ඡාවල මතුවෙන ප්‍රශ්නයක් තමයි කොතනදීද සමත භාවනාවෙන් විපස්සනා භාවයට හරවන්නේ කියන එක. ඉතින් ආනාපානේ දිහා ඒ වර්ග තේරීම් නැතුව දිගට කරගෙන යනකොට Tamanටම මේකෙන් තේරුම් ගන්න පුළුවන් මම සමතෙට යනවා නම් හුස්ම රැල්ල පවනමයි ස්වභාවයෙන්ම ප්‍රකට වෙන්නේ හැපෙන තනක් හෝ ඒ උණුසුම් සිසිල් කම්පන චංචල අවශ්‍ය නැහැ. ඒත් හොඳට හිත අල්ලලා හිටිනවා. විපස්සනා කෙනෙකුට නම් පටන් ගන්න වෙලාවෙ ඉඳලා මට ධාතු මානසිකාට අවශ්‍ය කරන උණුසුම් සිසිල් කම්පන චංචල ගතිය හැපෙන තැන වෙනස් වෙන හැටි ඇතුළේනට දකුණු නාස්පුඩුවේ පිට වෙනට වම් නාස්පුඩුවේ වගේ එහෙම නැත්නම් ඇතුළේනට නාස්පුඩුවේ පිට වෙනකොට උඩු තොලේ මත කියලා වගේ ඒ හැපෙන තැන් වල වෙනස්කම් පවා තේරෙන්න පටන් ගන්නවා මේ නිසා මේක අභිධර්මී ක්‍රමයේ හැටියට බලනකොට ඕනෙම ඇහි රූපයක් දකිනකොටත් කනේ සද්දයක් ඇහෙනකොටත් නාසයේ ගඳක් දැනෙනකොටත් දිවේ පහසක් දකින කොටත්, කයට මේ විදිහට ආස්වාද ප්‍රසවාස කරන කොටත්, හිතට හිතවිල්ලක් එන කොටත් මේ වගේ පිටින් ඇවිල්ලා වදින එකක් තියෙනවා, ඒ වැදිලා බාර ගන්න දෙයක් තියෙනවා. ඒක නිසා ඇති වෙන වෙනසක් තියෙනවා. ඇති වෙන දැනිල්ලක් තියෙනවා. හරියට ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරක් ගිනි පෙට්ටි පිටියේ පැත්තේ එකම වේගයකින් එකම කෝණයකට ගහපුවම ගිලි බුලුගක් පයින්. අපි දන්නවා ගිනි කූරු පෙට්ටියේ පැත්තේ පොල් කූරක් ගැහුවට ගිනි පුළඟක් එන්නේ නැහැ. ගිනි කූරක් කරන පිටියට ගැහුවට ගිනි ගිනි පුළඟක් එන්නේත් නැහැ. ගිනි කූලක් කරන අමෝරාවෙන් තමලා ඇන්නට ගිනි පඳින්නේත් නැහැ. ඒක හරි කෝණයක් තියෙනවා, හරි බරක් තියෙනවා. ඒතකොට ගිනි පුළඟක් පයින්. ඒ වගේ ඇහැට රූප නැතුව ඇහැට දකින්න බෑ. රූපයක් ඇවිල්ලා කනට වැදුනට පේන්නේත් නැහැ. ඇහැටම වදින්න ඕන. එතකොට ඒ සඳහා යොමු වෙච්ච හිත එතන නොතිබුණා නම් ඒ පේන්නේත් නැහැ. නිසා රූපයක් ඇහැට වදිනකොට හිතත් එතන තියෙනවා නම් ඔන්න බලන්නෙක් බවට අපිපත් වෙනවා. ඒ ඒ හිතට චක්කු විඥානය කියලා කියනවා. කනට සද්දයක් ඇහෙනකොට සද්ද තරංගයක් ඇවිල්ලා කම්බරේ වදිනවා. වදිච්චාම මේක මිහිරිද, අමිහිරිද, ස්ත්‍රීද, පුරුෂද, ලං වෙනවද, දුර වෙනවද කියලා ඒ සද්දය අපිට කියව ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හිත එතන තියෙන්නේ. සෝත විඥානයක් බවටපත් වෙලා. ඒ වගේම නාසයට ගඳක් වදිනකොට සුවඳක්ද ගඳක්ද ඒක කොහෙන්ද එන්නේ කොයි දිශාවෙන්ද ආදි වශයෙන් ගඳ පිළිබඳ අපිට හැඟීමක් ඇති වෙන්නේ හිත ගාහන විඥානයේ බවටපත් වෙලා. දිවට රසක් වටනකොට ඇඹුල්ද පැංගිරිද තික්තද පැණි රස ආදි වශයෙන් රස වැටෙනකොට ඒත්තර දෙක ගැටීමක් ඇතිලා හිතේ තෙන්ඩ ඇවිල්ලා. මෙතන හුස්ම රැල්ල ඇවිල්ලා නාසිකාග්‍රේ වදිනකොට ඒ හුස්ම රැල්ලට උණුසුමද සිසිලද කම්පන චන්තවද කියලා බලන්නේ අවධානය එතෙන්ඩ ඇවිල්ලා. හිතට අදහසක් එනකොට මේ අදහස කෙලෙස්ද, නිකලෙස්ද, තැන්ට ගැලපෙනවද නැද්ද කියලා අපිට දැනෙනකොට එතනත් අර දෙකේ ගැටීම නිසා ඇතිවීමක් ඇති වෙනවා. මේ විදිහට සමත භාවනාව සඳහා යනවනම් අපිට අරමුණු වෙන්නේ රූප, බාහිර රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය සහ ධම්මාරම්මණය. හැබැයි ඇහ ඇහි ප්‍රසාද රූපේවත් කනේ ප්‍රසාද රූපේවත් නාසයේ දිවේ කයේ ප්‍රසාද රූපේවත් සමතයට අදාළ වෙන්නේ ප්‍රසාද රූපයක වැඩි වෙනස ඇති වෙන පෙනීම ඇහිීම දැකීම ආදී ප්‍රතිඵලයවත් විපස්සනා මේ සමතයට අදාළ වෙන්නේ නැහැ නමුත් විපස්සනා කරනකොට නම් බාහිර තියෙන රූපෙයි, ඇහි තියෙන ඔපෙයි පෙනීමයි. බාහිර තියෙන සද්දෙයි, කම්බරේ තියෙන සංවේදී භාවයයි ඇහිමයි. আদি සෑම දෙෙම අරමුණු කරන්න පුළුවන්. නමුත් ਸਰවචනාංශය දන්නවා නැත්නම් උන්වහන්සේගේ අත්දැකීමෙන් දන්නවා මේ රූප වැලීම, සද්ද ඇහිම වගේ දේවල් හරියට හිත මත් කරනවා. කෙලෙස් උපදවනවා. ඒ නිසා ආධුනිකයාට ඒ රූප බැලීමේ සංසිද්ධිය යාන්ත්‍රණය කනේ සද්ද ඇහිීමේ යාන්ත්‍රණය දැනගන්න බෑ මේ සද්ද ඇහෙනකොටම අපි ඒකට ලොල් වෙන ගතියක් තියෙනවා. ඒක තරහ වෙන ගතියක් තියෙනවා. නමුත් මේ කාය පොට්ටබ්බය කයට පොට්ටබ්බ ධාතු ඔක්කොයිනකොට ඒක හොඳට කැඳේ ගල බේර වගේ බලන්න පුළුවන්. ඒ බලනකොට හුස්ම රැල්ලේ වගතුක දිග බව, කෙටි බව පේනවනම් අපිට කියන්න පුළුවන් අන්න ඒක සමත භාවනාවට යන්නේ කියලා. මේ අතර වාරයේදී හැපෙන තැන දැනෙන sannivedana උණුසුම් සිසිල් ගති අත්දැකීමත් විඳිමුත් තියෙනවා නම් විපස්සනාට යන්න කියලා කෙටි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඒ පටන් ගන්නකොට ටිකක් භාවනා කරපුවා එන හොඳටම මේක තේරුම් ගන්නවා. පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාස ගොරෝසුයි. ඊට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව සඳහා එච්චරම තද හුලං ඔක්සිජන් අවශ්‍ය කරන්නේ ඒක ඉමීට තැම්පත් වෙනවා හිතගත තැම්පත් වෙනවා. එතකොට හුස්ම රැල්ල ස්වභාවයෙන්ම කෙටි වෙනවා. කෙටි වෙනකොට කෙටි වෙනකොට ඒ යෝගාවචරයා සූදානම් නැති කෙනෙක් නම් අත්දැකීම් නැති කෙනෙක් නම් මේ හුස්ම නොදැනී යාගෙන එනවා කියන හැඟීමක් ඇති කරගන්න. එතකොට හිත නරක කරගන්න. එතකොට මොකද කරන්නේ? හයියෙන් හුස්ම ගන්න. හුස්මට බලපෑම ඇති කරනවා. මේ හුස්ම දිහා බලන්නේ කයි මට කියලා තියෙන. ඉතින් බලපෑක නැති වෙච්ච නිසා ආයාසයෙන් හුස්ම ගන්න හදන. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? අර tempat වේගෙන ඉන්න සතිය හැල හැප්පෙනවා. ඉබේ වැටෙන හුස්ම වෙනකොට ආයාස කරන්න ගිහිල්ලා අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. උපමාවක් විදිහට කියනවා නම් අපි ඈතින් ඈතින් ඈතින් ඈතට යමින් තියෙන ආශයන්තරවද්‍යා බලන්න හිටපුවාම ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පුංචි වෙන එක සද්දේ අඩු වෙන එක ඒක වේගේ නිකන් අඩු වෙන්නා වාගේ යනපති ගතිය ස්වභාවයි එනිසා අපිට ඒක දිහාම බලනින්න ඕනේ නම් ඒ මේ අත හැවොල්ලන්න නැතුව netතර දීලා ඒකම බලන්න හිටියොත් ඒ දිගට බලන්න පුළුවන්. ඒ වගේ තමයි ආනාපාන කරනකොටත් මුලදි ගොරෝසුර දැනනට පහ වෙනකොට පහ වෙනකොට ඒ ගොරෝසු බව සියුම් වෙන එක භාවනාවේ ප්‍රගමනයක් බවයි. අර තිබුණට වැඩිය වඩා හොඳ සත්‍යයෙන් බලන්න ඉන්න ඕනේ අවශ්‍ය බවත් ඒ වෙලාවේ තියෙන සද්ද වේදනා හිතවිලි දිගේ හිත විසිරුවා ගත්තොත් අර සියුම් කරීගෙන යන වැඩපිළිවෙලට බාධා වෙන බවත් ඉතින් ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා ලෑස්ති වෙලා ඒකටම ගියොත් අර තුනි වෙනකොට තුනි වෙනකොට හිත අධෛර්ය කරගන්නව වෙනුවට සතුටක් ඇති කරගන්න පුළුවන්. එන්නේ එන්නේ හුස්ම දිගේ වෙනදා නොගිය තරම් සියුම් තැනකට යන්න පුළුවන්. ඒ යනකොට මේ සද්ද නැහැ කියන එක නෙමෙයි කියන්නේ. වේදනාවක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. හිතවිලි නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ඒවා තිබුණත් වෙනදා ගියාට වඩා සියුම් තත්වයකට යෑම තමයි මගේ සතිය දිනු කරනවා කියන්නේ සමාධිය දිනු කරන්න කියලා කියන්නේ කියලා එහෙමම යාප්පු වෙලා හරි අනේ මට තවත් ටිකක් ආනාපාන දිගේ යන්න නැත්තම් තවත් සියුම් කරගන්න නැත්තම් කියලා ඒ දිගේම යනකොට අපි අර බාධක ධර්ම බාධා කරගන්න නැතුව එව්වා එහෙම තියෙන්න ඇරලා ආනාපාන දිගේ ඉදිරියට දියුණු කිරීමේ කටයුත්ත කරනවා. එතකොට මේ යෝගාවචරයට ආනාපානයේ වෙනද නොදැක්ක තරම් සියුම් තැනකින් පටන් අරගෙන ඊටාම සියුම් තැනකට ගිහිල්ලා අපිට දැනුම් තේරුම් ගත්තේ නැති තැනකට ගිහිල්ලා ආය ප්‍රසවාසය පටන් ගන්නවා. බොහෝම සියුම් තැනකින් පටන් අරගෙන ආය සම්පූර්ණ ගෙවිලා ගිහිල්ලා ආය ආස්වාසයට පටන් ගන්නවා කියලා මේක එක දිගට අතරක් නැතුව දිගට යන එකක් වශයෙන් තේරෙන පටන් උදාහරණයක් වශයෙන් කියනනම් අපි උන්චිලාවක ඉඳගෙන කවුරු හරි පද්දන වෙලාවේදී ඒ උන්චිලාව සීග්‍රයෙන් මේ කොනේ ඉඳලා එහා කොනට යනවා හොඳටම තේරෙනවා මේ ඉදිරියට යනවා. දැන් ආව පස්සට එනවා. ඉතින් අර කවුරු හරි තල්ලු දෙනකන් හොඳට ඉස්සර පස්සට ඉස්සර පස්සට උන්චිලාවේ ඡාපේ හොඳට වැටෙනවා. අපි හිතමු තල්ලු දින එක නතර වෙලා එහෙම වොන්චිලා පැද්දි පැද්දි පැද්දි පැද්දි පැද්දිදි සංසුන් වෙන තැනට එනවයි කියලා කවුරුවක්වත් නැහැ. එතකොට මේක අර පැද්දීම නතර වෙන මට්ටමට වගේ එනකොට යාන්තර පැද්දෙන වෙලාවදී ඇත්ත එක වහගත්තොත් අපිට හිතා ගන්න බැරි වෙනවා ඔන්චිල්ලා පැද්දෙනවා නැත්නම් හිත පැද්දෙනවා කියලා හිතනවා. ඉස්සරහට පස්සට යනවද නැත්නම් කැරකෙනවද? අන්නේ වගේ අර සියුම් තැනට එනකොට මේක නිකන් මායාකාරී ස්වරූපයක් එන්න ගන්නවා. මේක ප්‍රායෝගික දෙයක් අත්දකින්න නැත්නම් හිතෙන් හිතාගෙන ඉන්නවද කියලා මෙන්න මෙතන තමයි මේ කායනුපස්සනාවේ තියෙන සම්දිස්ථාන තීර්ණාත්මක තැන. ඉතින් ඒක දන්නේ නැතුව ගියොත් ඒ කියන්නේ සත්‍ය පිළිබඳව සමාධිය පිළිබඳව දන්නේ නැතුව ගියොත් ඒක බය තත්වයක් අනිශ්චිත තත්වයක් පෙර නොදිතු නොවිරු තත්වයක් බාටපත් වෙනකොට සීලයක් එහෙම අඩුපාඩු කෙනෙක් එහෙම ඉන්නවනම් මානසික රෝගයක් එහෙම තියෙන කෙනෙකුට නම් ඔන්න ඒක උත්සන්න වෙන්න පටන් ගන්නවා. අර විවිධාකාර නොදැක්ක දේවල් දකින්න නාහපු දේවල් ඇහෙන්න විවිධ විදිය සංඥා එන්න පටන් ගන්නවා. ඒ මොකද අපේ ඇහැ කන නාසය දිව කය මේ අවදියෙන් ඉන්න වෙලාවේ වහලා තබා ගැනීමක් අපේ සංසාරේ කවදාකවත් අපි කරලා නැහැ. අපි කරලා තියෙන ඇහැට පුළුවන් තරම් ලස්සන ලස්සන රූප පෙන්වපු එක. අපි හිතන්නේ අපි පොහසත්කමක් කියලා, දක්ෂකමක් කියලා. ටෙලිවිෂන් එකත් බලන්න ඕනේ, පත්තරත් බලන්න ඕනේ, සිනමාවත් බලන්න ඕනේ, පික්නික් යන්නත් ඕනේ, ජනේල ඇරලා බලන්නත් ඕනේ. සෑම පැත්තකින්ම මේ ඇහැට දෙන්න තියෙන තරම් දේවල් පෙන්වන්න තමයි අපි පොහසත් කියලා හිතුවේ. දැන් මොකද වෙන්නේ? විනාඩි 10ක් 15ක් දිගටම ඇහැට මොනවත් පේන්නේ නැහැ. මේක පණ ඇති ආයතනයක් නේ. ඉතින් මේ ආයතනේ මොකද කරන්නේ? පිටින් රූප අපි වට වර්ණ රූප කියලා කියනවා ධර්ම මාර්ගයේ ආපాతගත වෙන්නේ නැත්නම් හිතේ තිබුණු රූපමව මව බලන්න පටන් ගන්නවා. එතන මනසින් රූප ප්‍රක්ෂේපණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මවපු කෙනාට හිතා ගන්න අමාරුනවා මේ ඇති සජීවී රූපයක් බලනවද නැත්නම් මනසෙන් මාපු රූප සජීවාකාරයෙන් පේනවද කියන එක. මෙන්න මේ වාගේ ඇතුලෙන් එළියට ප්‍රොජෙක්ෂන්ස් නැත්නම් ප්‍රක්ෂේපණ යන්න අන්න අර ඊටාම සියුම් තත්ත්වේ ලොකු ආරාධනා පූර්වක ගතියක් තියෙනවා. කනට මොකක් අසද්ද නැතු වෙන සද්ද ගැන උනන්දු නැතුව ඉන්නකොට අර වගේ සියුම් තත්ත්වවලට ගියාම හිතේ ඇතුලේ තියෙන සද්ද දෝංකාර දෙවි නිකන් කනට ඇහෙන්නා වාගේ තේරෙන්න පටන් ගන්නවා. නාසයට ගඳ සුවඳ දැනෙන්නත් තියෙනවා. තමන්ට හුරු පුරුදු ගඳ අර හොඳට සංසිලා නිකන් සීරුමාරු අවස්ථාවේදී තාම සීරුමාරු අවස්ථාවට එනකොට නාසයට ගඳ සුවඳ දැනෙනවා වගේ. දිවට රස වර්ග දැනෙනවා වගේ. කය එහෙට මෙහෙට පැද්දෙන්න ගන්න, ගැස්සෙන්න පටන් අර ගන්නවා. නිකන් හරියට නිදාගෙන ඉන්න බබෙක්. එයා අතපය නිතරම හොල්ල හොල්ලා ඉන්නවනේ. හොඳ නිින්දේදී අපි කියන ඉතින් සුරංගනාව වෙවිලා සින්දු කියනවා ඒකයි හිනා වෙන්නේ ගිය ආත්මය වෙවිලා අම්මා තනෙන් කිරි පොන ඒකයි උරන්නේ කියලා ඉතින් අපි අනම්මනම් කතා කරනවා පොඩි එකා දන්නව කියලා අනේ නිකන් හිටපන් ඒ හැටි ඒ ඉන්ද්‍රියන් වැඩ කරනවා ආන්න ওই පොඩි එකෙක් වගේ අපේ ඉන්ද්‍රයන් ස්වාධීනව වැඩ කරන්න ගන්නවා ඒ වැඩ කරන්න ගත්තාම ඔන්න සමහර කෙනා මට බුදුහාමුදුරුවෝ මන් දැක්කා චෛත්‍ය දැක්කා මයංගනේ දැක්කා එහෙ නැත්නම් අපාය දැක්කා එහෙ නැත්නම් පෙරේතෝ දැක්කා, සර්පියෝ දැක්කා, නානාත්‍ර දේවල් එනවා. ආවේ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ. ඒ තරමටම මේ එක එක ඉන්ද්‍රියන් වහලා ඒවට ඇතුළට එනවද එන්න දෙන වහලා ඒව සජීව තියාන ඉන්නකොට ඇතුළට එන්න දෙන්න බැරි නම් ඒගොල්ලෝ ඇතුළේ ජීවෙමින් පිටතට ප්‍රක්ෂේපණ කරනවා. ඒ නිසා මේක ස්ථීරණාත්මකයි. ඒ නිසා සරුවචනංශ මතක් කරනවා මෙතන ගියාට පස්සේ මේ පේන දේවල්, මේ ඇහෙන දේවල්, මේ දකින දේවල් දුස්සීල කෙනාට මහා භයානක වෙනවා. ඒක නිසා කියනවා පටන් ගන්නකොට සීලක ඉඳලා පටන් ගන්න කියලා. මොකද එතකොට තමයි දන්නවා මේවා මොන જાති ආවත් මම අඩු ගන්න මේ භාවනා කරනවායි කියලා හෝ සීලේ කරකලානේ ඉන්නේ කියලා ආත්ම විශ්වාසයක් එනවා. ඒ වගේම මානසිකව හීනමානෙන් පෙළෙන කෙනෙක් හෝ අදිමාණයෙන් පෙළෙන කෙනෙකුගේ තියෙන මේ දෝරේ ගලා ගන්න බැරි අදහස් අර ඉන්ද්‍රයන් ප්‍රනීත වෙනකොට ආනාපාන සංසිඳනකොට සතිය තීව්‍ර වෙනකොට සමාධිය එනකොට ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ සෑම දෙයක්ම අවස්ථාවක් ලබනවා මේ සීරු මාරු වෙන වෙලාවේදී. ඉතින් මේක සඳහා ලෝකයාගේ පැත්තෙන් බලනකොට ඇත්ත දකින්න භාවනා කරන අයට මේ වගේ යම් යම් විකෘති පහළ වෙන බව. ඒ නිසා ඒ ඇත්ත කියන්නේ භාවනා කරලා පිස්සු හැදුනයි කියන්නේ. ඒ ඉතින් ලෝකේ සාමාන්‍ය දෙයක් මේ භාවනාවට පෙළඹෙන කෙනා පුදුමාකාර වීරත්වයකින් ධීරත්වයකින් ඕනේ මේකට එන්න. මොකද එහෙම නැත්නම් කියන්නේ පිස්සු. භාවනා කරුවට පස්සේ නැති දේවල් පටන් ගන්නවයි කියලා. එහෙම නැහැ කියනත් බෑ ඒවා තියෙනවා. නමුත් ඒවා එන වෙලාවේදී හොඳට තේරුම් අරගන්න ඕනේ මේ එන දේවල් අදහන්න හෝ ඒවා මම කියා ගන්න හෝ මගේ කියා ගන්න හෝ මගේ ආත්මය කියනවා වෙනුවට මේ වගේ නිකන් වයලින් එකක් හොඳට ටියුන් කරපුවාට පස්සේ කියන්නේ සුසර කරාට පස්සේ ඒක ඔකෙස්ට්‍රා එකක් ළඟ තිබ්බම වයලින් එකේ නිකම්ම ශබ්ද නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ හිත හොඳට එකලස් වුණාට පස්සේ ඒක මොකද්දෝ කොස්මික් ඩාන්ස් එකක් හැටියට නටන්න පටන් ගන්නවා. ඉතින් මේක මම මාගේ කියන ගත්තොත් සමහරු පේන කියන්න පටන් ගන්නවා. කෝවිල් අරින්ට පටන් ගන්නවා. নানা ප්‍රදේවල් පටන් ගන්නවා. නමුත් කල යුත්තේ මගේ ගමන තියෙන ආනාපානයත් එක්ක මෙව්වට නතර වෙවි බල බල ඉන්නේ නැතුව දිගට යන එකයි. මේ සඳහා ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහනට උන්වහන්සේ කියන්නේ ලෑස්ති වෙලා යන්නයි කියලා. කොයි එකත් එන්න පුළුවන්. ලෑස්ති වෙලා යන්නයි කියලා. ඉතින් එක දවසක ධර්ම සාකච්ඡාවකදී ලොකු ශාන්සිං ඇහුවා එතකොට ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් 40ක් විතර යෝගාවචරත් එක්ක ගත කරලා හොඳටම හිතපු තලතුණා ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට පිස්සුව දෙනවයි කියලා මිනිස්සු කතාවක් තියෙන නිසා හුඟ දෙනෙක් ලොකු බයයි මේකට පෙළඹෙන්න මේක ඔබ වහන්සේගේ අත්දැකීම හැටියට කියනවා මොකද්ද මේකේ අදහස කියලා. ඉතින් හොඳට හන්දට හේතුලා භාවනා කරනකොට පිස්සු හැදෙනවයි කියලා ලෝකයා කියනවා තමයි. හැබැයි ඇත්තටම වෙන්නේ පිස්සු භාවනා කරන්නේ කිව්වා. මොකද පිස්සන්ට ගියාම එකට ඉන්න ගියාම කලබල වෙනකොට භාවනා මධ්‍යස්ථානට බොහොම ලේසියට යන්න පුළුවන් කොහොමද කතා කරනවනේ එන්න එන්න කියලා. ගියාට පස්සේ ආර පිස්සු ටිකක් වැඩි වෙනවා. එනිසා පිස්සු භාවනා කරන එකත් අද හරියට තියෙන රෝගයක්. ඊට පස්සේ ඒගොල්ලෝ පොත් ලියනවා. ඊට පස්සේ අපේ කට්ටිය කියවන්නේ එව්වා තමයි මොකද ඒකට වහා ප්‍රතිඵල දෙනවනේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ දෝෂයක්වත් එහෙම නැත්නම් මේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ අපි බලන්නේ මේ භාවනාවෙන් ලැබෙන අර ගැඹුරු ප්‍රතිඵල නෙවෙයි මේ හෙට අනිදා වහා වහා ලැබෙන ප්‍රතිඵල හොයන්න ගියාම අන්න ඒ වගේ පටලවිලි පටලවෙනවා. ඉතින් මේක සඳහා කරන්න තියෙන්නේ අපිටත් තියෙනවා නම් පිටුවක් එක දැනගන්න එක හොඳයිනේ. මතුවෙන්න ආරින්න. මතුවෙන්න අරින්න හැබැයි ආනාපානෙට තන දීලා සතිමත්ව බලන්න ඒක දිහා. බලනකොට ඒකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලනකොට ඒක නිස්සාරට සුව කරගන්න පුළුවන්. ඒ බය වෙලාවත් කලබලවත් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මොකක් හරි විකෘතියක් එනවා කියන එක නම් සාමාන්‍ය ප්‍රකාශයක් විදිහට කරතයි. ආනාපානෙ හොඳට සිවුම් වේගන යනකොට සතියෙහි පිහිටනකොට එකලස වෙන්නේ හරියට නිකන් තනියේ දණ්ඩ කැවිදින මිනිස්සෙක් වාගේ කඹේ කැවිදින මිනිස්සෙක් වාගේ සීරු මාරු වෙනවා. ඒ කියන්නේ ඒ දණ්ඩේ යන මිනිස්සයා ඉවුරේදී ඒ දණ්ඩෙ ඉච්චර දඟලන්නේ නැහැ. නිසා ඒකෙදී යන්න නම් මැදට යන්න යන්න තෙපුල් දෙන්න ගන්න. තෙපුල් දෙනකොට අත්වල අතහැරියොත් එහෙම ඉවුරේදී වැටෙනවා නම් ගොඩට වැටෙන්නේ දැන් වැටෙනවා නම් වැටෙන්නේ මඩට වතුරට. ඒ නිසා ඒ හරියදී බොහෝම තෙපුල් දුන්නත් එමුහිර සීරි මාතෝ බලන්න Tamanට එක පය තියන් ඉඳ තියෙන. ඒක තියානේ අනේකයි තියෙන්නේ. අනිත් වගේ මේ කායනුපස්සනාවේදී මුල් හරියේදී භාවනා කරන අයගෙන් 175ක් 80ක් මේ අත්දැකීම හරියට තේරුම් බේරුම් කරගන්න බැරි නිසා නැත්නම් මේක ලෑස්තිලා යන්නේ නැති නිසා බොහෝ මන්දෝත්සාහය අදහස් ඇති කරන හැලෙනවා. ඒ නිසායි අපි කියන්නේ බුදුජාණන් වහන්සේ මතක් කරපු වචනේ අනුව මේ භාවනා කරනකොට නිතරම ඒ භාවනාවට අදාළ ධර්ම දේශන අහන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම තමයි සීල අනුග්‍රහිතය කරන්න ඕනේ පුළුවන් තරම් ඉන්නවට වඩා හොඳ සදාචාර වගකීමකින් කටයුතු කරන්න ඕනේ. ඒතර තමයි තියෙන අඩු ගන්න. භාවනා ප්‍රතිඵල කෝක නැති වුණත් අඩු ගන්න මම සිල්වන්ත වෙනවනේ, සීලාචාර වෙනවනේ, හීලා වෙනවනේ, සීතල වෙනවනේ කියලා ඒ නම්බුව හිතේ තියෙනවා. ඒක හරි වැදගත් මේ භාවනා අත්දැකීම නැමැති ඒ සියුම් දේ දරන භාජනය තමයි සීලය. ඒක ඉතින්දි හැදෙන්න ඕනේ. ඉතින් මගේ ජීවිතේ මම හොඳටම දැකපු දෙයක් තමයි මම සීලයක් ඇතුව වටන් ගත්ත මිනිහෙක් නෙවෙයි. ඒ දවස්වල මම කවුරක්වත් කිව්වෙත් නැහැ. සිල්වන්ත වෙන්න ඕනේ භාවනා කරන්න කිව්වනම් මම කරන්නෙත් නැහැ. මට එහෙම කැප කරන්න ඕන කමක් තිබුණේ නැහැ. ඔක් කරගෙන කරගෙන යනකොට ඉබේම එන්න පටන් ගන්නවා ඒක. මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ දිගට ගෙනියන්න නම් ඒ භාජනය පිරිසිදුට තියාගන්න ඕනේ. ගොවිතැන ඔය හරක් කිංකිරි දෝර මිනිස්සුયો ඔය බොහොම පිරිසිදුට ඉකිරි දොන වෙලාවේදී භාජන හොදලා උණු වතුරේ අත් දෙකත් හොදලා ඒකට පෙළඹෙනවා මොකද මේ කිරි වලට කොම කලවම් වුණොත් ගියා ඔක්කොම ඉවරයි එනිසා ඊටාම් පිරිසිදු නිසා එnde එnde එnde එnde මේ ශිෂ්ට වීම ආර්ය වීම උත්තම වීම සීල ශික්ෂාවේ සිද්ධ වෙනවා සමාධි ශික්ෂාවේ සිද්ධ වෙනවා ප්‍රඥා ශික්ෂාවේ සිද්ධ වෙනවා එනිසා භාවනාදී විතර මේ වැඩේ එක එල්ලේ මොන්නම දෙක දිවත් වෙන්නේ නැහැ. ඒ තරම්ම ඒක අභියෝගශීලී වැඩක් වෙනවා තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ අර ආනාපාන හොඳටම සියුම් වේගන එන තැනේදී තමයි මේ දර්ශනේ බොහොම පැහැදිලි වෙන්නේ. ඉඳුරම් බොහොම ප්‍රණීත වෙන්නේ. ප්‍රණීත වෙනකොට අර උන්චිලා පැදලා පැදලා මැදට ඇවිල්ලා ඇස් දෙක වහගත්තා වගේ. කැරකෙනවත් දන්නෙත් නැහැ, ඉස්සරහට පස්සට යනවත් දන්නෙත් නැහැ. ඇත්තටම උන්චිලා විශ්රාට පස්සට යනවා නැත්නම් හිත පද්දනවද කියන එක දන්නේ නැහැ. ආ මේ වගේ තැනකදී සෑහෙන වීරියක් සෑහෙන වීරත්වයක් ඕන යෝගාවචරයට මේක පිළිබඳව සැක නොකර ඉදිරියට යන්න. ඉතින් ඒක මේ සාසනික වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති ආස්වාස ප්‍රස්වාස කය මුලුල්ලම දැක ගනිමි. යාන්තමට පටන් ගත්ත තැන සිට මැද හරහා අන්තිම ගෙවෙන්න තන දක්වම මුලමැදාක දැකීම තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. ඉතින් මේ සබ්බකාය පටිසංවේදී කියන එක යමක් පිළිබඳව මුලමැදාග තුන්තන දැක් ගැනීම තමයි අපි ඔය විද්‍යාත්මක ගවේෂණකත් කරන්නේ. එහෙම නැතුව අපිට යමක් පිළිබඳව විනිශ්චය කරන්න අමාරුයි. නමුත් අපි සාමාන්‍ය සම්මුති ලෝකේ මේ තුන් පැත්ත දැකලා නෙවෙයි අපි දේවල් පිළිබඳ විනිශ්චය කරන්නේ. ඒ නිසා අපේ විනිශ්චයන් බොහෝ විට මන්දෝත්සාහය කරන සුළුයි බලාපොරොත්තු සුන් කරන සුළුයි. මෙතනදී එහෙම නැහැ. එකක් බලනවා නෙවෙයි දෙකක් බලනවා නෙවෙයි දසදහස් ගාණක්. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස මුලැමැදාක බලනවා. ඉතින් මේක අත්දැකීමට බරව කියනවා නම් අර දීර්ඝව හුස්ම ගන්න දීර්ඝ හුස්ම හෙළන වෙලාවේදී යෝගාවචරයට මෙන්න මෙතනදී ඇතිවෙන මේ අවුල නැති කිරීම පිණිස විශේෂයෙන් මම කියන්න ඕන විපස්සනා ගුරුවරු මතක් කරනවා ආස්වාසේ සහ ප්‍රස්වාසේ අතර ඇති වෙනස අල්ලගන්නයි කියලා. මේක ආස්වාසේමයි ප්‍රස්වාසේ නෙවෙයි. මේක ප්‍රස්වාසයයි ආස්වාසේ නෙවෙයි කියලා දෙකේ වෙනස අල්ලගත්තොත් එයාට හොඳ ලස්සන වෙන පැතිකඩ අත්දැක ගන්න පුළුවන් අන්නර සබ්බකාය පරිසංවේදී කියන තැනට යනකොට ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස නැති වෙනවා ඒ කියනවනම් අපි එක භාජනයකට කහ කුඩු අරගෙන අනෙක් භාජනයට සුදු හාල් කුඩු අරගෙන මේක කහ කුඩු මේක සුදු හාල් කුඩු කියලා දෙක වෙන් කර တဲ့ හැකි ආනපානෙ මුලදී පහුවෙනකොට දෙක කලවම් කරපුවාම කහ කුඩුයි හාල් කුඩුයි දැන් කෝකද කහ කුඩු කෝකද මේ හාල් කුඩු කියලා නම් කරන්න බැරුව යනවා මිශ්‍රණයක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් අපි රතු හාල් ටිකක් වතුරට දාලා මුට්ටියකට දාලා ලිපේ තිබ්බහම මේ වතුර මේ හාල් කියලා හොඳට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඔක බත් ඉදලා තැඹිලා කැඳ වුණාට පස්සේ මේ හාල්ය මේ වතුරේ කියන්න බෑ. කැඳ කියන්න වෙනවා. ඉතින් කවුරු හරි මේ සිද්ධිය අතරින් පතරින් දැක්කන හිටියනම් කියාවේ මේ මායාවක් මුලාවක් කරලායි කියලා. නමුත් මේක හොඳට බලබලා හිටපු කෙනෙක් නම් දන්නවා ඒ වතුර සහ හාල් අතර ඒ සම්බන්ධ වෙනාට පස්සේ ඒක කැඳ වෙනවා. අන්න ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස දෙක හොඳට මුල ඉඳලාම වෙන්කොට දැනගත් එක්කනාට භාවනා දියුණු වෙන්න වෙන්න වෙන්න මෙව ආතර තියෙන වෙනස්කම් වෙනුවට සමානතා මත වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පරිවර්තනය අවුලක් වෙන්නේ නැහැ ලෑස්තිලා යන එකනට. ලෑස්තිලා නැති එකන අවුල් දෙක තුනක් ඇති කරනවා. එකක් තමයි දැන් ආනාපානේ නැහැ කියලා එක්ක චිත්තානුපසනාවට යනවා එක්ක වේදනානුපසනාවට යනවා මොකක් හරි වෙලා උනාට ඉස්සලා කරත් දා ගන්න. එතකොට අවුල් වෙනවා. දෙක හයියෙන් හුස්ම ගන්න හදනවා. අර ගොරෝසුකම ඇතිකරන හයියෙන් හුස්ම ගන්න හදනවා. නැත්තම් හිතනවා මේකක් හරි මම දැන් මට කලන්තය හැදිලාද නිින්ද ගිහිලාද මැරිලාද මේ හුස්ම නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. සැකයට තුඩු දෙනවා. එහෙමත් නැත්තම් මෙතෙන් යනකොට අවදි භාවයේ නැතුණු නිින්දට වැටෙනවා. මේ සෑම දෙයකින්ම කරන්නේ අලුත් නීවරණයක් ඇති කරගන්නේ. මොකද ලෑස්ති වෙලා යන්නේ නැති නිසා. මෙතනදී සැකයක් ආවොත් උද්දච්ච කුක්කුච්චේ කියනවා. මේ දේ මොනවාක්වත් මට පේන්නේ නැහැ. ඔන්න ඔය දැන් භාවනාව මෙනෙහි කරන්න ඕනෙත් නැහැ කියලා පැත්තකට නින්දර වැටෙනවා. හයියෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත් හොද හොද මඩේ දානවයි කියන එකට වැටෙනවා. ඒ නිසා යෝගාවචරය මෙතෙන්ද මම කියන්නේ මෙතන භාවනා කරපු කට්ටිය ඔතෙන් ගියේ නැහැ කියලා. සෑහෙන ගාණක් ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතනදී ඒ වට ගන්න නැතුව හලා ගන්න නැතුව මේක ඉදිරියට යනවා කියන එක මේ සාමාන්‍ය ලෝක විශ්යන්ගේ තියෙන මාතෘකාවක් නෙවෙයි. ඊ타මත්ම ප්‍රවේශමෙන් අතෙන් දෙනකන් ගෙන ආපු මේ සතිය මෙතනදී ඉදිරියට ගෙන යෑමෙන් තමයි ඒ පුද්ගලයා අර සබ්බ කාය පරිසංවේදී අවස්ථාව ඉක්මවලා පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා ආස්වාද ප්‍රස්වාස දෙක සංචිඳ වීමේ කීකරු කර ගැනීමේ ූපසමනය කිරීමේ දක්ෂතාවයේ තේරුම් ගන්න. මේ தත්ත්වෙදි මම මොකද කරන්නේ? එහෙම නැත්නම් සැක උපදනවා නම්, නිින්දට වැටෙනවා නම්, හයියෙන් හුස්ම ගන්නවා නම් කවදාකවත් අර මෙච්චර දුර ගෙන ආපු ඒ ආනාපානය සංසිද්ධ වීම කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේක විය හැක්කක් මේ වෙන්නේ මම කරපු ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නිසා මට දැන් කරන්න තියෙන්නේ මේක අවුල් කරගන්න නැතුව මේක හිමීර දැන්පත් වෙන්න දෙන්න ඕනේ. මඩ කලවම් කරපු වතුරු වීදුරුවක් අපි කබඩ් එකක් උඩ තිබ්බාම ඒක තැම්පත් වෙන්නේ ක්‍රමයකට. බරම බරම මෑටි කැලි ටික ඉස්සල තැම්පත් වෙනවා. ගලුත් එක්ක. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බොර ටික තැම්පත් වෙලා අන්තිමට ඉතාම තුනි කලල් මඩ දවස් ගාණක් යනවා තැම්පත් වෙන්නේ. ඒ තැම්පත් වෙනකොට උඩ වතුර ටික බොහොම ප්‍රනීත වෙනවා. ප්‍රසාද ජනක වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නේ කාලය පමණයි. පටන් ගන්නකොට අපි කලතු කළ කලතු කළ තිබ්බහම මුලදි මුලදි තැම්පත් වෙන හැටි පේනවා. අන්තිමට ඒ කලල් මඩ තැම්පත් වෙන්න නොහිතූ තරම් කාලයක් ගන්න. ඒ නිසා යෝගාවචරය යතරමෙද අරමුණ මාරු කරොත් වෙන වෙන දේවල් වලට යෙදුවොත් වෙන්නේ අර ඊටාම සියුම් තැම්පතුව. ඒ සඳහා ඇති උපේක්ෂාව ඒ මිහිරියාව නොදකින්න තැනකට යනවා. ඒ නිසා යෝගාවචරයට මේ කියන බලාපොරොත්තු යන කෙනාට උපදෙස් ලැබුවේ කෙනාට තීන්දුව කරන්න වෙනවා. මේ ආනාපාන එක පාට නැති වෙච්ච පළියට. නැත්නම් ආනාපානයේ ආස්වාද ප්‍රසවාස දෙක සමවීම නැති වුණා කියලා හිත අපට රවට්ටු පළියට වෙන අරමුණු දාන්න යන්න නරකයි. දෙමිල්ලෙන් වෙන්නේ මොකද්ද? අර ඊගාවට තියෙන ඊටාම් බහනා සියුම් පැති. ආනාපානේ දැද්ද සතියේ සියුම් පැති. සමාධියේ සියුම් පැති අපිට අවදාලා නැති වෙනව අවලංගු වෙලා යනවා. නිසා මෙතෙන් හිතාමත්ම ඉවසිල්ලෙන් අර ඇති කරගත්ත එකලස එහෙම මණ්ඩි තැම්පත් වෙනකන් පස්සම්බනේ කියන සංසිඳ වීම මහ පුදුමාකාර ඒකට විද්‍යාවක් කියන්න බෑ කලාවක් කියලා කියන්න ඕන. එතෙන්ට යන්න නම් මම හිතනවා මේ හුඟ දෙනේ දක්ෂයි. නමුත් ඒක නඩත්තු කරන්න දන්නේ ඒක අවුල් කරගන්න. අයියෙන් හුස්ම අරගෙන සැක උපදවලා නින්දට වට්ටගෙන එහෙම නැත්නම් වෙන වෙන භාවනා අඳුනලා දීලා අවුල් කරන්නේ නැතුව මේක ඉදිරියට යනවා කියලා කියන්නේ මේ කය වචන දෙක තැම්පත් කිරීම නම් වූ සීලයට පස්සේ හිත කීකරු කර ගැනීම පළවෙනිම පාඩම. ඒක සාමාන්‍යයෙන් ඔය වචනේම සඳහන් වෙනවා පස්සම් භයං කාය සංකාරං අස්සසිසාමිති සික්කති කියලා. ඒ ඔය චුල්ල වේදාල සූත්‍රය වගේ තැන්වලදී ඒ විසාක උපාසකතුමා ඒ ධම්මදිනා තෙරින්නාංශකින් අහනවා රහත් තෙරින්නාංශකින් ආර්යවෙනි කාය සංස්කාරණම් කිම? එතකොට ඒ ආර්යා කියන්නේ රහත් මෙහිනාංශ කියන්නේ උස උපා විසකය ආස්වාද ප්‍රසවාස දෙක තමයි කාය සංස්කාර කියන්නේ කියලා. මේකෙන් අදහස් කරන්නේ කයේ ක්‍රියාකාරකම් සජීවී කයේ ක්‍රියාකාරකම් එක නැකනට වෙනස්. ගැහණු කෙනෙක් අවදි වෙලා ඉනකොට ඒ ස්ත්‍රී ලාලිත්වයයි පුරුෂයෙක් අවදි වෙලා ඉනකොට පුරුෂයාගේ තියෙන පෞරුෂත්වයයි වෙනස්. ඒ නිසා අපි තීන්දුව කෙරුවොත් කායක පණ තියෙනවා, කාය ජීවත් වෙනවා කියන්නේ අත්‍යන්ත වූ නැත්තුවම බැරි ආවේනික වූ ස්වභාවික වූ ලක්ෂණ මොකද්ද කියලා ගත්තොත් ඒ ස්ත්‍රී ගති පුරුෂ ගති කියන්නේ බොහොම ගොරෝසු දේවල්. අඩියට ගියාම හුස්ම ටික තමයි පණ ඇති ශරීරයක නැතුවම බැරි අත්‍යන්ත ලක්ෂණ. ඒක තමයි සංස්කාර කියන්නේ. කාය සංස්කාර සංසුදුනා නම් අනිවාර්යයෙන්ම කයේ අනිකුත් තියෙන ක්‍රියාකාරකම් සංසිඳිලා. ඉතින් මෙතෙන්ට යනකොට අපිට පොඩි බයක්, චකිතයක්, නොදන්නා ගතියක්, අනතුරකට භාජන වෙච්ච ගතියක් මේවා පහළ වෙන නිසා හිත අපිට මෙතෙන් කියනවා හිත කිනට දෙදී මේ සක්කාය දිට්ඨිය අපිට নানা ප්‍රකාර ලනු දෙනවා. මොකද යා කොටු වේගන කොටු වේගන එන්නේ නැහැ. ඒ නිසා යා පුළුවාතර ලනු දෙනවා එක්ක ඇත්ත කරපාන්. එතන නැගිටලා ඵලයන්. එතන හයිය හුස්ම ගනින්. එතන බුදියා ගනින්. එතන සැක කරපාන් කියලා. ඉතින් කොයි එක්කනටද අපි ඡන්ද දෙන්නේ කියලා බැලුවොත් අපි අර තුනී වේගන යන මේ සක්කාය දිට්ඨිය නැති කරනවට වැඩිය අර කැඩීගෙන එන සක්කාය දිට්ඨිය වෙල්ඩින් කරලා සප්ලයි කරගෙන ආයෙ පණ ගසවන එක තමයි කෙරෙන්නේ. මේක මේ ඇඟෙන් එන එක. නමුත් මේ භාවනා කරනකොට බණ කියනකොට ධර්ම සාකච්ඡා කරනකොට මතක් කරන්නේ මෙන්න මේකට අවදි වෙන්න ඕන. ඒන නානා ප්‍රකාර යෝජනා මිත්‍යා ස්වරූපෙන් තමයි මතුවෙන්නේ. Tamange ආත්ම ආරක්ෂාව බලනවා වගේ. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? අර සංසිධීකන යන වැඩපිළිවෙලට බාධා කරනවා. නිසා මේ කාය සංස්කාර සංසිධීකන යනකොට යෝගාවචරයා යමක් කරන කෙනෙකුට වැඩිය නොකරන්නෙක් බවටපත් වෙනවා. හුදු බලානිදිල පමණයි මට කරන්න තියෙන්නේ. ඒ වෙලාවට කියන්න තියෙන්නේ මේකට යමක් නොකර සිටීමේ හැකියාව බලන්න කියන්නේ. ඒක ඇඟිලි ගහන්න නැතුව බාධා කරන්නේ නැතුව හුස්ම හයියෙන් ගන්න නැතුව වෙන වේදනාවන පසන චිත්තාන පසන ධම්මාන පසන හිත දාන්න නැතුව අනිච්ච දුක්ඛං අනත්තං කියලා අවසන් නැතුව පුළුවන් නම් එහෙමම මේක තැම්පත් වෙන්න දෙන්න කියලා. එතකොට තමයි මේ සතිය සමාධිය ගැඹුරු තැන් වලට ගියාම ඇති හැටිය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. එහෙම නැතුව මේ වෙලාවේදී ඒ විපස්සනා ඥාන වලට අදිස්ථාන කරන්න හෝ අනිච්ච දුක්ඛ අනත්ම මෙහෙ කරන්න හදනවයි කියන එක මම විවේචනය කරන්නවක්වත් කවුරුත් මොනවත් කියනව නෙවෙයි මේ අලේ තැම්බෙන්න ඉස්සලා කනවා වගේ වැඩක්. අලේ එරෙනකන් ඉන්න පුළුවන් තැම්බෙනකන් ඉන්න බැරි ගතියක් තියෙන. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? බඩේ අජීර්ණය තමයි ඉතුරු වෙන්නේ. එනිසා මෙතනදී කොච්චර වෙලා අලේ එරෙනකන් කොච්චරද මාස ගාණක් හිටියා. දැන් තැම්බෙනකන් පොඩ්ඩක් ඔන්නෝ වහලා තියලා හිටපන්. ඔන්නෝකේ අඬ අරපන් කියලා මොනම තාලකින්වත් බුදුහාමුදුර කියන කවම දහකවත් මිනිසෙකුට ඒ කල්පනාව එන්නෙම නැහැ කියලා බුදුහාමුදුර ශපත කරනවා. මෙතෙන්දි කලියුතු මධ්‍යම ප්‍රතිපදාව නම් මොකද්ද? නින්දර වටන්නත් එපා, සැක පුදවන්නත් එපා. හයියෙන් හුස්ම ගන්නත් එපා, නැගිටින්නත් එපා. මේ මැදින් යක් මේක නම් මධ්‍යම ප්‍රතිපදාව. මේක නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කවම කවදාකවත් කිසිම කෙනෙකුට සොයම්බූ ඥාණයෙන් ඒක පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ සම්මාදිටිය පහළ වෙන්න නම් ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ අජහතං යෝනිසෝ මනසිකාරෝ කියලා බුදුහාමසෝ මේකදී මේ වගේ වෙලාවකට ආපුවාම හරි පාර තෝරා ගැනීමට ප්‍රධාන සාක්ෂි දෙකක් තියෙනවා කියන එකක් අනුන්ගෙන් උපදෙස් ලබා ගැනීම පරතෝ ഘോഷය දෙක ඇතුලෙන් නුවණින් සලකා බැලීම ඉතින් ඒක නිසා මේක අහන්න නැතුව මෙතනදි කළ යුත්තේ මොකද්ද කියලා කවමදාකවත් කෙනෙකුට වැටහෙන්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ ශපත කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකේ කරපු ඒ ඉස්ලාම් ස්වයම්බූ ඥාණයෙන් මෙතෙන් ආවට පස්සේ මම මෙතෙක් කල් කිරුවේ මේකයි මේක අද මම අලුත් දෙයක් කරන්න ඕනේ කියලා මනුස්ස පරිණාමයේ ඉතාමත්ම වැදගත්. ඒ තීරණය එතෙන්දි ගත්ත මොනවත් නොකර නිකන් හිටියොත් මොකද වෙන්නේ කියලා බලන්න. අන්න එතකොට තේරෙන පටන් ගන්නවා ආනාපාන ඉතාමත්ම සංසිඳනකොට සත්‍ය සමාධිය වැඩෙනකොට ඒකේ ඇති හැටිය දැක ගැනීමට ඉඩක් නැත්තම් දොරටුවක් විවෘත වෙනවා. ඒ නිසා කායනපසන සතිපට්ඨානයේ අවසානයේ තමයි මේ පස්සම්බයං කාය සංකාරං අසසීච සාමිති සික්ක. ආස්වාස් ප්‍රස්වාස දෙක සංසිඳෝමින් සංසිඳමින් හුස්ම ගන්නෙමි ශික්ෂා කරමි. ඒ සඳහා කියනවා නම් පරියංකේ පැය පන්නන්න වෙනවා. ඒ වගේම කරියංකේට කලින් හොඳට සක්මන් කරලා මේකට ලෑස්ති වෙන්න ඕන. ඒ වගේම මේක වෙනකොට මේකට අනදර කරන්න එපා. අනපනේ පාවා දීලා වෙන තැන් වලට හිත යන්න හදන ගතියට ඉනිමම් බඳින්න එපා. උඩගෙඩි දෙන්න එපා. දෙනකොටම දැනගන්න ඕනේ මම මේ හිතලා මේ දේ අවුල් කරගන්න එහෙම කරන්නේ නැතුව මට ඉන්න ලැබේවා කියලා කරනවා. ඉතින් ඒ නිසාවත් ඒ වගේම මේ කායනුපසනා සතිපට්ඨානේ පස්සට හම්බ වෙන ඉරියාවත භාවනාදී සරුවච්චන් වහන්සේ මේ ආනාපාන සතියෙන් පිටතැන් වලදීත් යන්නේ යන බව දැනගනී ආදි වශයෙන් සතිය පිහිටුව යුතු බව ප්‍රකාශ කරන නිසා මේකට ආධාර වෙන ආකාරයට කොහොමද මෙවැනි පරියන්කයට කලින් සක්මනක් කෙරුවොත් ඒකෙන් ලැබෙන ආනිසංස විස්තර කිරීමෙන් අද දේශනාව સમાપ્ત කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ තැනට මේ පස්සම්බයං කාය සංකාරම් කියලා ආස්වාස් ප්‍රසවාස දෙක සංසිඳුන තැනට එනකොට අපි විනාඩි 35 පැනලා තිබ්බොත් 45 පැනලා තිබුණොත් අපේ චිත්ත ශක්තිය හුඟාවක් එතකොට මේ කාය ශක්තිය වැය වෙලා. එතකොට මේ වෙලාවේදී චිත්ත ශක්තිය පවත්තන්න චිත්ත ශක්තියක් නැහැ. එතකොට හිත වැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙතෙන් යනකොටමත් කාය ශක්තිය අරගෙන යන්න. එතකොට විතරක් අපිට මේක චිත්ත ශක්තිය යොදා ගන්න පුළුවන්. නමුත් ඒ කාය ශක්තිය ගෙන යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වාඩි වෙච්ච ගමන් හැකියක්මනින් මෙතන යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පැන පැන යනවා කියන එක නෙමෙයි. පරිසරය හොඳට බලලා ඉඳගෙන ඉඳීට යව හොඳට සකස් කරලා වෙන තැන් වලට යන්න නැති විදිහට ආනාපානටම යන වෙලාවක වගේ වාඩි වෙලා රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපන්න වගේ පටන් ගන්න තැන ඉඳලා හිමීට මේක සංසිඳුවමින් සංසුතුවමින් සුළු වේලාවක් ඇතුළත මේකට යන්න වුණොත් අපිට මේ දැනුම මේ උපදේශ ගුරු උපදේශ ක්‍රියාත්මක කරන්න පුළුවන්. දෙක තමයි පටන් ගන්නකොට සක්මන් කරලා හොඳ චිත්ත ශකාය ශක්තියක් අරගෙන යනවනම් මෙතෙන්දී උදව් වෙනවා. හැබැයි ඒක සාමාන්‍යයෙන් බැලු බැලමට පේන්නේ කොහොමද මේ සක්මන් භාවනාවක් අර වගේ සියුම් පරියංක භාවනට උදව් කරන්නේ කියලා. ඒක උදව් කරන්නේ වීරිය කියන චෛසිකේ මාර්ගයෙන්. ආතාපි සම්පජානෝ කියන විදිහට කෙලස් තවන වීර්ය සහිත කෙලස් තවන වීර්ය සක්මණේදී ඇති කරගත්තා නම් අන්නර තේරෙන්නේ නැති වෙලාවේ ආස්වාසෙද ප්‍රස්වාසෙද හුස්ම වැටෙනවද මේ හිතු මනාවක්ද මේ හිද්ද වෙන්නේ නැත්නම් ඇත්ත ප්‍රත්‍යක්ෂයක්ද ආදි වශයෙන් කියලා හිත හෙලෙත් ආඩු වෙනකොට සක්මන් කරලා භාවනා කරපේ කරන මෙතෙන්දී පොඩි අයිස්පාසුවක් එනවා අස්සසිලක් එනවා ඒ නිසා සක්මන් භාවනා ඉතාමත් වැදගත් වෙනවා මෙන්න වගේ තීරණාත්මක තැනට යන බව දන්නවනම් වැඩි වෙලා වාඩි වෙන්න ඉන්න බව දන්නවනම් කල්ලාතුව සක්මන් කරන්න ඒ සක්මනේදී අපි කරන්නේ අරිට වැඩි බාධක තියේදී සතිය පැවැත්වීමේ පුහුණු ආරම්භ වෙනවා ඇස්පෙනෙද්දී කන් ඇහෙද්දී උලන් වදිද්දී සතිය පැවැත්වීම අරගෙන ඒ සතිය විවිධාංගීකරණය කරලා අර වගේ කලබල අවස්ථාවක නොසන්සුන් අවස්ථාවක අතීර්ණ අවස්ථාවක ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති කරගන්න. ඒක නිසා සක්මන් භාවනාව තාමත්ම වැදගත්. සරුවත්ඥාන්සේ සඳහන් කරනවා පංචමානි බික්කවේ චංකමානි සංසානි. අනේ මේ සක්මන් භාවනා කරන ආනිසංස පහක් මම දැකලා තියෙනවායි කියන්නේ. ඒ කියන්නේ අප්පාබාධෝ අධධානක්කමෝ හොති පධානක්කමෝ. දීර්ඝ ගමනක් යන්න කය සකස් කරනවා කියනවා සක්මන් භාවනාව. ඒ සරුවචනාංශේ වස් කාලෙන් පස්සේ මාස 4ක් ගන්නවා වස් ඊටුවට ඊටු මාස 8ම සමහරට වස් පවාරණය කරපු දවසේ චීවර මාසෙටත් ඉන්නතු මාස අවුරුදු මාස 9ෙම ඇවිදිනවා. එහෙම වෙනවනම් උන්වහන්සේ හොඳට සක්මන් කරලා කරලා කය හදා ගන්නවලු. දීර්ඝ ගමනකට කය හදනවා. දැන් අපි නිතර කාලුගුණේ වෙනස් වෙනවනම්, ඍතුගුණ වෙනස් වෙනවනම් ඒ සඳහා කය සකස් කරන්න කරන්නේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දෙන එක. ඒක දීපුවාම ඇඟ හැඩ ගැහෙනවා. ඒ ඍතු වලට මාරු කරන්න ওই සත්තුන් දෙහිම හරි ගස්සන්නේ එහෙමයි. ඉතින් මේ විටමින් B12 එක වගේම එකක් සක්මන් කරනකොට ඕන දෙයකට හැඩ ගහන්න පුළුවන් තියෙනවා. කොටිම කියනවනම් අර සතිපට්ඨානේ දිග ගමනක් යන්න වෙනවා අපිට මේ ආනාපානෙත් එක. ඒක අතරමඟ නතර කරන්නේ නැතුව දිගට යන්න සක්මනේ පදම් කරනවා. පදහනක්කම. පදහන කෘත්‍ය කියලා කියන්නේ භාවනාව සඳහා ගන්න වීරිය. අර සියුම් අතීර්ණ තැන්වලදී ගුරුවරයෙක් නැහැ, බුදුහාමුදුරුවෝ නැහැ, Tamanට විනිශ්චය කරගන්න පුළුවන්. අප්පාබාධ හෝති අප්පාතංකෝ. ලෙඩ රෝග අඩු කරනවා කියනවා. සක්මන් කරන කෙනාගේ ලෙඩ රෝග අඩුයි. ඒ වගේම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. තමන් කෑ බිව් රස බැලූ සෑම දෙයක්ම හොඳසෙට දිරවනවා. දිරෙවි නැත්තම් භාවනා වැඩවලට හරි බාධායි. හොඳට ඇඟ ආහාර දිරවන්න ඕන ඕජාව තියෙන්න ඕන. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරත්තිකෝ හෝති කියලා තියෙනවා. සක්මණේගත සමාධිය බොහෝ කල් පවතිනවා. මොකද බාධක හිරියට මැද ගන්නෙ. අන්න ඒක තමයි මේ කායනපසනාවේ ඊටාම තීර්ණාත්මක අවධියට උදව් කරන්නේ. ඒ නිසා සක්මන් භාවනාව දුරදිග යන යෝගාවචරයේ ප්‍රධාන ලක්ෂණය. තව පැත්තකින් කියනවා නම් කිනුකට සක්මන් භාවනාව හරි ගියයි කියලා මනාපයක් ආවනම් එයාට වරදින්නේ නැහැ පරියංග භාවනාව. මිනිහා යෝගාවචරයක් වෙනවා. එහෙම නැත්නම් පරියංග භාවනා පමණකින් කරාට ගියාට හරි ඇඹුලයි ජීවිතේ කරගෙන යන්න බෑ පරියංග අසාර්ථක වෙනවා. ඒ නිසා ඔය මානසික වශයෙන් තදී චිත් මේ හිතවිලි බහුල කෙනාට වේදනා බහුල කෙනාට ලෙඩක් වෙලා ඉඳලා සුව වෙන කෙනාට වයසක ඇත්තන්ට උගාවක්ම පොඩි දරුවන්ට පරියන්ක හරියන්නේ නැහැ. සක්මන් භාවනාව හරියනවා. ඒ විතරක් නෙවෙයි හොඳ මේ තරුණ වයසවල ඉන්න අයට උනත් සක්මන් භාවනා කෙරුවොත් අන්නර වගේ තීර්ණාත්මක අවස්ථාවක ඉතාමත්ම දුරදිග බලලා තීන්දුවක් ගැනීමේ ඉවසීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේ සක්මන සහ පරියංක දෙක අතර ඒ සමவாய සමාන කිරීම හරියට දැනගන්න බැරි වුණොත් භාවනා ජීවිතය ඇඹුල් රහක් වෙනවා. සක්මනත් එක්ක යන්න ගත්තාම ඒක මිහිරියාවක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි වෙලාවක අපිට පරියංකේ සදා වෙන් කරගත්ත වෙලාවක් තියෙනවා. නමුත් ඒකට හිත දෙන්නේ නැත්තම් පරියංකේ හරියන්නේ නැත්තම් සක්මන් කරන්න. සක්මන් කරලා සක්මනේ හා දැන් ගිහිල්ලා වාඩි වෙන්න කියන වෙලාව ආවොත් පරියන්කේ සාර්ථක වෙනවා. ඒ නිසා සක්මන් භාවනාව සරුවචනාංශය අපිට මේ කියලා දීපු එක වෙන කිසිම ආගමක නැහැ. දැන් හුඟ දෙනෙක් හිතනවා මේ භාවනා තියෙන බුද්ධ ආගම විතරයි කියලා. ඒක බොරු අදහසක්. හැම ආගමකම මේ භාවනා ක්‍රම තියෙනවා. මුස්ලිම් ආගමේ සූෆිසම් කියලා ඒ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ සූෆි ආගම දාන කට්ටිය ඒ අල්ලාහ්තුමාගේ නම බුදුගුණ නමයක් අපි දකින්න වගේ නම් 99කින් අල්ලාහ්තුමාගේ ಗುಣ ප්‍රකාශ කරන. මේ 99 ඕනෙම එකක් අරගෙන මෙහෙම වාඩි වෙලා අතක් උඩ අතක් තියාන භාවනා කරනකොට ආලෝක සංඥාව පහළ වෙන තැන දක්වාම සූෆි පොත්වල විස්තර කරනවා. ඒ සූෆි කට්ටිය භාවනා කරන්නේ වැලි කඳු උඩ නැත්තම් ඔය කාන්තාර චීනව වැලි කුණාට නිසා ඉතුරු වෙච්චි හතු වගේ වැලි කඳු නැත්තම් වැලි ගල් වලින් හැදිච්ච කඳු ඒගොල්ල කරන්නේ ඒක උඩට ගිහිල්ලා කිසි කෙනෙක් ඒක ගනුදෙනු කරන්නේ නැතුව කාන්තාරේ හරි නිස්සද්දයි මාස ගණන් සමහරවට ওই වියලි ආහාර ධානය භාවනා කරනවා. ඒකම කතෝලික ආගමේ ওই මෙතෙක් කතෝලික සභාව විසින් නම් කරන ලද බොහෝ සාන්තුවරු ඒ භාවනා ක්‍රම වලින් තමයි මේ අපිට හිතා ගන්න බැරි සමාජ සේවාවල් කරන්නේ. Hindu ආගමේ ඉන්න බව මේ කවුරුත් දන්නවනේ Hindu ආගමේ ඉර්ෂින්නාන්සලා කියන්නේ භාවනා කරපු අය. බුද්ධ ආගමේ අපි හිතන අපි විතරයි භාවනා දන්නේ කියලා. අපි විතරයි දන්නේ සක්මන් භාවනා කියලා හිතාගන්න. වෙන කිසිම ආගමක සක්මන් භාවනා අඳුරලා දීලා නැහැ. මොකද එච්චර දුරදිග ගමන යන ගමනක් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා අපිත් වැඩ කරන යනකොට කායනපසන වෙලාවේදී සක්මන් භාවනා පුංචි කරන්න එපා. ඒක අර විදියට පරියන්කට උදව් කරන විතරක් නෙවෙයි සක්මනේ ගන්න අත්දැකීම හරිය ලේසි එදිනදා වැඩවලට හරවන්න. එදිනදා වැඩවලදී සතිය පිහිටවීමට. ඒ නිසා සක්මන් භාවනා කරන කෙනාට තමන්ගේ හිත අවුල් වේගන යන වෙලාවක් තියෙනවනම් සක්මන් කරලා පරියන්කට යන්න පුළුවන්. පරියන්කේ නැගිටතර පස්සෙත් එදින්දා වැඩ වලට යන්න ඉස්සලා පොඩ්ඩක් සක්මන් කරන්න ඕන. එතකොට මේ දෙක අතරමැද සමතුලිත කිරීමක් කරනවා. ඉතින් ඒ සාමාන්‍යයෙන් අර කාර්ය බහුල ඇත්ත හුඟාක් වෙලාවට වෙලාවක් හම්බෙච්චාම පරියන්කටමයි කැමති. සක්මන්ට සලකන්නේ එහෙම වුණා වෙන්නේ මොකද්ද? දෙකම නැති වෙන එක. නිසා හොඳට මේ කායනුපස්සනා කොටසේදී සක්මන් භාවනාවේ පරියන්ක භාවනාවේ සම්බර කරලා කෙරුවොත් දැනට Taman ළඟ තියෙන අත්දැකීම් උනත් කුණු කරගත්තොත් ලොකු අදිෂ්ඨාන ශක්තියකට චිත්ත ශක්තියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා කොච්චර මේ බණ කලින් අහලා තිබුණත් කොච්චර භාවනා කරත් නැවත නැවතත් බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට අන්නේ විදිහට ප්‍රයෝජනීය සලකලා ඉදිරි ගමන් යන ආකාරයට මේ දේ කරගෙන ගියොත් අපිට සතිපට්ඨාන සූත්‍රය කොච්චර කලින් කතා කරලා තිබුණත් ඒකෙන් අපිට කියන්න තියෙන පණිවිඩ ප්‍රායෝගික පණිවිඩයක් ගන්න පුළුවන්. එහෙම ගන්න ගන්න ගන්න නැවසරේ සතිපට්ඨාන කියවනකොට නැවසරේ කියවනකොට අලුත් අලුත් අදහස් එන්න පටන් අර ගන්නවා. ඒකෙන් තමයි මේ හිත මේ රූප ධර්ම ගැන භවනා කරපු හිත නාම ධර්ම නම් වූ වේදනානුපස්සනට සකස් කරන්නේ දොර ඇරලා දෙන්නේ මේ ආනාපාන සති භාවනාවයි. ඒක හොඳටම තහවුරු කරගන්න බලන්න. පුළුවන් තරම් තහවුරු කරන කොච්චර ඒක උරගෑවත් පරීක්ෂා කරලා බැලුවත් නාස්තියට යන්නේ ඒක විසින්ම ඊගාවට ඒ කායනුපස්සනාවේ වේදනානුපස්සනාවට හිත ලංවනවා. ඒක මේ සතිපට්ඨාන සූත්‍රයේ වගේම ආනාපාන සති සූත්‍රයේ වගේ දෙයක් හදාරගෙන යනකොට පෙන්වනවා සරුවත් යනසේ කොහොමද කායනුපස්සනාව වේදනානුපස්සනාවට යොමු කරන්න කියලා. ඉතින් අද දවසේ වැඩ ධර්ම දේශනාව වශයෙන් අපි මෙතනින් අද නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට බලාපොරොත්තු වෙමු මේ විදිහට සකස් කර ගන්නාලාද සතිය සහ සමාධිය කායනුපස්සනාව හරහා වේදනානුපස්සනාවට කොහොමද යන්නේ කියලා මූල ධර්ම සහ අත්දැකීම් අනුව. නිසා ශිරු දිනාට මේ කොටස් අවබෝධ වීමෙන් වටහා ගැනීමෙන් තම තමන් කරගෙන යන භාවනාව තව තවත් ඍජු කරගෙන සතුටින් චිත්ත ශක්තිය සහිතව අදිෂ්ඨාන පූර්වකව ඉදිරියට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම වෙලාවක් ඉල්ලනවා මේ තරණ කොටස් වෙනුවෙන් මේක පිළිබඳව කෙටි <clears throat> මේ ඉංග්‍රීසි පරිවර්තනයක් ලබලා දෙන්න. ඉතින් ඒක තේරෙන්නේ නැති ඇත්තෝ ඉන්නවනම් කරුණා භජනය කරන්න. තේරෙන්නේ නැත්තෝ ඉන්නවනම් ඒකත් ධර්ම දේශනාවක් වශයෙන් සලකන්නේ කියලා. So now I will take a little time to translate in brief about this uh, contemplation, abiding in contemplation, body as body. This is in Pali we call Kaya Anupassana and uh, that is the introductory part of the meditative life. And there the Buddha as a pragmatic uh, person, he says, when you are meditating upon the mentality and physicality, the starting point must be with the physicality because it is verifiable, it is testable. So therefore the body is one thing existing in this conventional world. So there you can contemplate on the body as body. The body is made out of four elements according to the Buddhist literature the earth element, the fire element, water element and the air element. Out of these four elements, the air element is the most uh, vibrating, more dramatic, easy to tackle. So therefore the Buddha recommend to observe the air element. that is why the in-breath and out-breath come forward in order to let the air element to be prominent, you have to settle the others. If you keep your eyes open, ears open, nose, tongue, body, most of the time you will be occupied with the seeing experience and next the hearing and then only uh, the smelling, touching and the tasting get a chance. But uh, understanding the seeing is very difficult, so therefore the Buddha says, close your eyes, go to a silent place, don't go for an atmosphere which has smells, and don't entertain eating or talking, just observe the body. Kaya Kayanupasana, and they are see this in-breath and out-breath. That is why the sitting posture that is why you have to sit comfortably, symmetrically and relaxed manner. And then let the uh, in and out breathing to manifest in their natural way. Please don't do force breathing. Meditation is simply not something doing. Meditation is simply something observing what is happening. So you allow natural thing to just happen. Breathing happens in the natural way. You just observe. Your observation must be as if you are observing someone else or like an outsider. This is the perspective uh, you are going to do. Therefore, natural breathing happens. You see what is the most vantage point, a critical uh, conspicuous point where you can see the whole in-breath and out-breath. So some people select the end of the nostrils. Some people find the abdominal movements according to the diaphragm, rising and falling. And there you let the breathing to happen. So what is the difference between mindful breathing and unmindful breathing? In the mindful breathing, you try to see or you try to experience the difference at least in the experience of in-breath versus out-breath. This is one way of introducing but little bias to insight meditation, but it is very appealing. When the in-breath happens, you can see the intrinsic characteristic, natural characteristics of in-breath which is uncommon with the out-breath. When the outbreath happened, you try to see the intrinsic characteristic of the outbreath, which is not common with the inbreath. This is a very sharp point to understand that you are mindful. And your mindfulness is um, dynamic or mobilized. So if you can observe in-breath and out-breath with this mobilized mindfulness, more and more you observe, you will get more and more characteristics, natural characteristics of in-breath and the out-breath. Then when you are relating it to a teacher or to yourself, you will understand more and more your time invest, more and more the natural characteristic come into being. For example, the in-breath may be appear cooler and out-breath will be warmer. In-breath will be longer and out-breath will be shorter or vice versa or vibrations or stiffness, tensions, movements can happen. If you are only at the beginning, start to see the difference between the in-breath and out-breath. More and more you go there, you are bound to see in-breath versus in-breath, out-breath versus out-breath. That is why the Buddha says, as the time goes, longer in-breath with time become a shorter in-breath. Long out-breath with time become a short out-breath. So at the beginning though you introduce in-breath versus out-breath, more and more you observe, if you are really scientifically observing, you are bound to see the in-breath versus in-breath, out-breath versus out-breath. When that happens, at the beginning you see the discriminative characteristic more and more you observe, invariably you are leading into the similarities between the in-breath and out-breath. This changeover is very critical, very important in the meditative way of observation. Because our mind is always try to see the discriminations, that is the basic functions of the consciousness. As far as you see the discrimination, you have the desire, you have the necessity, uh, selection, weighing, comparison, all the kind of thing. And therefore, if you only see the early part of the scene, early part of the phenomena where discriminations are more prominent, uh, you are bound to have selections, you are bound to have discrimination, you are bound to have uh, discrete knowledges. But any of anything, any phenomena, if you are going to see again and again, it's a universal character, more and more common characteristic come into being. Whenever, if you are lucky enough to see this phenomena in the breathing, you will be, you will complain telling you are going to sphere which is unknown unexplainable. And that is why the Theravada whole meditation is called going known to unknown, going gross to the subtlety. So this is a challenge. Because always we happy with the known. We are always happy with the grossness. Therefore our mind is gross. And we, we claim we knows. But Buddha says, take one object, observe again and again and again, then what happens is you are going to the sphere unknown and very subtle. This is the way of uh, this is the way towards the seeing things as they are. If you see only the beginning of the phenomena, you will never be mastered. But in the meditation, you are asked to see beginning, middle, beginning through the middle to the end. When you are closing the ending part, what you see is the common characteristics. When that happens, your mind also, not only the materiality, mentality also undergoing a certain amount of uh, evolution or metamorphosis. That is the what very difficult for the beginner to believe, to cater for, to sustain. So therefore, they disturb their own meditation by getting up very early or either they will try to do forced breathing or they will entertain doubts or sometimes they fall into sleep. So these are the trap holes. Knowing that, of course, whatever the amount you know the trap holes, you falls into that once in a way. But in the discussions and in the Dhamma talks, we talk again and again about this. Ultimately, you become familiar. And again, you develop the beginner's mind. Even if it is you are fallen, again you take it as a fresh chance and go. The more and more you go to the deeper, you slowly, slowly come into understand, who am I? Because when the mindfulness going to reveal the very subtle, very unexposed kind of in-breath and out-breath, all the other faculties, all the other likings, disliking, personality traits, everything manifest. So you must not interfere with them, you must try to observe it as if you are observing someone else. So this is a really a challenge. So that is why the preparedness is the only secret, only way out. So when you are meditating, you are bound to get results, but accepting very results is completely different story. So that is why the Buddha says, start with which is verifiable, do with AI element, and when you are observing, slowly, slowly, you will understand more and more subtle, more and more unknown area come into being. When that happens, usually what the mind suggests is, instead of handling this subtlety, it runs to the next gross object, something like a sound, something like a pain, something like thinking. So ultimately daily you will succumb to the, this kind of uh, secondary objects. So it is also in a way a good sign because it indicates your primary object is becoming subtler and subtler. Knowing that you have to trace the track with the primary object as much as possible. But even then, in the meditation it says, don't hate secondary objects. Don't react to secondary objects. Let them come and once they have gone, again you have to, as a beginner, start with the same primary object and early part of the meditation therefore very difficult. So much of difficulties because we expect theoretical maximum, quick results, and uh, for that we need the most conducive condition, but the world is not such a thing. So therefore, after long, long trial and error system, you will understand how to uh, trace this in and out breathing to the very subtlest point. And to that, uh, there's a strange kind of a relationship if you are preparing yourself with the walking meditation beforehand, you will be much prepared to see and much uh, ready to take a challenge towards this subtlety. So therefore, there's a strange relationship between the walking meditation and the sitting meditation. Therefore, walking meditation you are doing with open eyes, with outside sounds and the open air so if you are developing kind of mindfulness that is always versatile by nature. So therefore that is the only one helping you in sitting meditation whenever it is challenging uh, while become subtlety. So therefore it has to be complementary each other and that is why uh, present day meditators often miss the bus because we give they give very little emphasis on the walking meditation. So therefore, if you have any kind of a, uh, idea about consistency, persistency about your meditative life, when and where possible, always make a rule of thumb. First do walking meditation and then go to the sitting meditation. And if you wish to see more and more subtle parts of this primary object, you have to sit little longer. So walking meditation also help in this uh, making the mind, making the body acclimatized and uh, prepared for these longer tasks. So therefore at the beginning don't try to tighten all the bells. You just simply introduce little sitting and then when you are observing it is growing, it is yielding, slowly, slowly you have to do it uh, customary thing in daily timetable and support it with the walking meditation. These are really technical aspects, but even though I have not mentioned in the singleist talk, I would like to emphasize that all these things become scientific and technical, but the most approximate cause, most uh, dramatic cause is association of the meditators. This is called association of the noble friends. Then, when you are associating, when they are talking and discussion discussing, you will see your question will be asked by someone and that will be answered by someone, ultimately you are double benefited. Because your question you don't know how to raise. That is the basic question. But in the meditators, among the meditators, some, some or the other, they articulate their question. And that is, I would say, it is not that individual's question, it's a human question. Everyone passing through the same mill. But we being so selfish, we think that question is only to me. I am the only person doing wrongs, others are good or something like that. But when you go and more and more become advanced, you will see everyone sharing the same question, but they are looking the question from the different facets. So therefore living among the meditative people or uh, noble friends is the shortest cut. So therefore from your side you have to have regular sittings and uh, walkings slowly slowly increasing and take time little to associate good friends or noble friends and slowly slowly slowly it is developing but don't expect perfect people or the how do you call, uh, super great kind of people. There's no such. Only you have to make sure is the other person is little better than you. If that is the case, definitely you are progressing. So this is a very brief kind of introduction about uh, how to develop mindfulness in the uh, the body or kaya kayanapasana. So with that, with that start, uh, you can develop your own ways and means and these ways and means are much, much better than what is taught by others. The main aim is to develop the mindfulness and the concentration. Other tactics and the techniques are just tools. Knowing that more you invest time, more you will understand uh, the ways and means. That's all for the day. Thank you very much for listening. එතකොට අපි දැනටමත් පැය එකමාරක් විතර වගේ කාලය aran තිනවා. නමුත් මම ආරාධනා කරනවා විශේෂ පමයි කියලා හිතෙන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්නයි කියලා. If any questions uh, I invite if you have if it is not too late uh, we can uh, go for අපි දැන් තියෙනවා නේද ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න. පළවෙනි එක කියන්නේ මම තන් self කෙනෙක් කියා කෙනෙක් නැති බැවින් මරණින් පසු නැවත නොනවත්වා සසර ඉපදෙන්නේ කවුද? පුනරුත්පත්ති සම්බන්ධ පැවැත් සම්බන්ධයේ පුනරුත්පත්ති සම්බන්ධයේ පැවැත්වන්නේ කෙසේද? යන්න ඊතා කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඉතින් මේකෙදී සසර මම කෙනෙක් නෑ කියලා විනිශ්චයක ඉඳලා තමයි මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ. නමුත් ඒක අපි සූත්‍රමේ වශයෙන්ද පිළිගන්නේ, චින්තාමේ වශයෙන්ද පිළිගන්නේ, භාවනා වශයෙන්ද පිළිගන්නේ කියන එකේ පැතිකඩවල් තුනක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ මේ සූත්‍රමේ වශයෙන් තියෙන දැනුමකින් මේ කතා කරන්නේ අපිට චින්තාමේ වශයෙන් අපි ඇනලයිස් කරලා ඩිඩියුස් කරලත් නැති වෙන්න පුළුවන්, භාවනා කරලත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රමේ වශයෙන් පිළිගත්තට මම හිත සෙල්ෆ් නෑ කියලා කෙනෙක් නෑ කියලා අපිට කියන්න බෑ. එහෙම නැත්නම් ඒක අපි දෘෂ්ටියක් වශයෙන් බැහැර කරලා නැහැ. ඒ තාම දෘෂ්ටිය තියෙන්න පුළුවන්. මේ දෘෂ්ටියටම අපි අවිද්‍යාව කියනවා. මේ අවිද්‍යාව තමයි සංසාරේ යන්නේ. මේකට කියනවා නියුරෝසස් කියලා. නැති දෙයක් ඇතයි කියලා හිතාගෙන ඉන්න මේ අවිද්‍යාව මේ ජීවිතයේ මැරෙන්න ඉස්සෙල් විසඳෙන තාක්කල් මේ අවිද්‍යාව මේකෙන් මේකට යනවා. මේ ජීවිතේ මේක විසඳුවොත් ඉතින් යන්න දෙයක් නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා උපකල්පනයක් කරන්න වෙනවා. නල් හයිපොතීසිස් එකක් දානවා මම කියලා කෙනෙක් නැහැ. ඊට පස්සේ ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා. මේ ජීවිතේම ඔප්පු කෙරුවොත් ඉතින් ඒ කියන්නේ එහාට යන්නේ නැහැ. ඔප්පු කරගන්න බැරි වුණොත් අර ඊතුක ඉතුරු වෙච්ච ඒ අවිද්‍යාව දෘෂ්ටි එහෙම නැත්නම් අර හිතේ තියෙන තාම බේරිච්ච නැති කොටස් ඒක දිගින් දිගට දිගින් දිගට පවතිනවා. ඉතින් ඒක පැවතීම ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ දුකක පැවැත්මක් මෝඩකමේ පැවැත්මක් අවිද්‍යාවේ පැවැත්මක් ඒක දිගින් දිගට දිගින් දිගට පාලනයෙන් තොර තත්වයක් මේක නතර කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අනේක ಜಾති සංසාරම් කියන ඒ ගාථාවෙන් පෙන්ලා දෙන එකයි උප්පත්තිය නතර කරන්න බෑ මේ මරණය නතර කරන්න බෑ උප්පත්තියක් තියෙන තාක්කල් නිසා උප්පත්තිය නැති කිරීම සඳහා මේ ජීවිතයේදීම ඇත්ත ඇති හැටියෙන් දැනගන්නාතේ සංසාර පැවැත්මක් තියෙනවා. ඇත්ත ඇසියට දැනගත්තොත් නම් මම කියලා කෙනෙක් නැහැ කියන එක සුතමේ නෙවෙයි, චින්තාමේ නෙවෙයි, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එදාට නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. වෙනකන් මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඊගාට තියෙනවා සිත සහ මනස එකක්ද දෙකක්ද මේ වෙනස පහදා දෙන්නේ. හිත කියන එකේ pāli වචනේ චිත්තං මනස කියන එකට මනෝ නිසා විඥාන චිත්ත මනස මන මේ හතරම සම වචන සිනොනිම්ස් කියලා කියනවා සමාන වචන කියලා තියෙනවා නමුත් ඔය මහායාන පොත් වලින් හරි මේ බලලා විග්‍රහ කරලා හේම්පිටික ඥානසී ස්වාමීන් වහන්සේගේ රහතන් වහන්සේ කියන පොතේ උන්වහන්සේ මේක උත්සාහ කරනවා මේ වචන හතර පරිණාමයන්ව ගලපඬ ඒ කියලා කියනවා මන තමයි මනස බාටපත් වෙන්නේ ඒක තමයි චිත්ත චිත්ත බාට කෙලසෙන්නේ කියලා. වඩාම කෙලසිච්ච தત્ත්වෙ චිත්ත ඊට යටින් තියෙන தત્ත්වය මනස එහෙම නැත්නම් මන විඥානය මනෝ විඥානය බාටපත් වෙනවා. ඒක ඉඳුරංගේ මට්ටමට ගිය ගමන් චිත්ත බවට කෙලසෙනවා. විඥාණයෙම අවස්ථා තුනක් කියලා. මේක අපේ අභිධර්මෙත් සඳහන් වෙන වෙලාවල් තියෙනවා. චිත්ත tattරපත් උනායි කියලා කියන්නේ පේන, දකින, අහන කියන ඉන්ද්‍රිය tattරපත් වෙලා ඉවරයි. නමුත් ඊට කලින් පැවැත්මක් තියෙනවා ඉන්ද්‍රියන්ට බද්ධ වෙච්ච නැති ධ්‍යානක ඉන්න වෙලාවක්. එහෙම නැත්නම් තද බල නිින්දක ඉන්න වෙලාවක්. මාර්ග සමාපත්තියට සමාදින වෙලාවක්. සම්පූර්ණ මේ පැවැත්ම තියෙනවා නමුත් රූප ශබ්ද ගන්ධ රස කියන ඇහ කන දිව නාසයත් එක්ක සම්බන්ධයක් නැහැ. හිත තියෙන ඊට වැඩිය නිකන් ඉබ්බා කට්ට ඇතුළට අඬු අරගත්තා වගේ. අඬු විහිදුවගෙන නෙමෙයි. ඌ සීසර තරණයක් කරනවා. හයිබනේෂනයක් කරනවා වගේ අතුලට යන්න පුළුවන්. ඒක හුඟක් නඩත්තු ආඩු පිරිචි තත්ත්වයක් කියලා කියනවා. අන්නේ පිරිචි තත්ත්වර ගිය කෙනා දන්නවා මේ ඉඳුරංගෙන් ලබන චිත්ත tattve කියලා කියන්නේ නඩත්තු කරන්න අමාරු කෙලසෙන බොහෝම දාංගලෙන් යුක්ත පාලනය කරගන්න බැරි හිතක්. ඊට වැඩිය කී කරුයි මනස් tattve. ඊටත් වැඩිය යට තියෙනවා කියනවා මන කියලා tattya. අන්න ඒවට බහිනකොට සාමාන්‍යයෙන් බටහිර උඩු හිත යටි හිත කියලා වගේ දෙකට කන්නේ අතර හැබැයි ඒකටම සම්පූර්ණ සරල සමාන්තර නැහැ මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය සහ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන එක. මුත් විඥානයාගේ අවස්ථා කියලා කියනවා. ඒක ඊටාම අඩියෙන්ම තියෙන එක. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ පබස්සර මිදම්බික්ක විචිත්තං ආගත්තු කේහු පක්කලිටේහු පක්කේට. මහණ මේ හැම කෙනෙකුගේම හිත අඩියෙම තියෙන தત્ත්වය. ප්‍රයිමෝඩියල් ෆෝම් එක ගා ප්‍රභාසරයි. කිසිම ක්ලේශයක් නැහැ. ඒක අර වටෙන් තියෙන ගෑවිච්ච කුණු කෙල නිසා මේ තෙල් කුණු නිසා කච්චල් නිසා උපක්ලේශ නිසා එක එක නයි එක එක ගඳ එනවා. එක එක චරිත ලකුණු වෙනවා. එක එක දේවල්. නමුත් මුල ඇතුලේ නම් මානවය හැම කෙනාම තුල තියෙන්නේ ප්‍රභාස්වර හිතක් කියන එක ਸਰුවචනසේ සඳහන් කරනවා. ඒක ඔය අපේ උප්පත්ති අපේ ප්‍රകൃතිය හොඳ එකක්. නමුත් අපේ එළියට එන්නේ අපේ රුචි අරුචිකම් වලින් අරවල මේවා කෙලසිච්ච හිතවිලි කායික සාක්‍රියා ඒක නිසා එව්ව తాවකාලික දේ බවත් මැද ප්‍රകൃතියට ගියොත් එහෙම අපිට ඒ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන දෙයක් නැහැ. දැනටමත් ඒක උපෙන් ලද දෙයක්. ඒ නිසා රණ්ඩු කරන දෙයක් නැහැ කියලා උපක්ලේශ ටික අදහන්න නැතුව ඇතුළට යන එක තමයි සරුවචනසි කියන්නේ. ඉතින් ඒකම ඔය කාල් මාක්ස් තුමා කියනවා මිනිස්සයා ප්‍රകൃතියෙන් හොඳයි පරිසරයේ විසින් පන්ති ભેදේ විසින් මිනිස්සයා කෙලසලා තියෙනවා. නිසා පන්ති ભેදේ නැති කරමු කියලා කියනවා. හරුවචනජිට විරුද්ධ දෙයක් කතා කරලා තියෙන්නේ කෙලෙසන්න පුළුවන් කාටවත් නමුත් කෙලෙසී ඉන්න පුළුවන් ශක්තියක් මිනිස්සුන්ට තියෙනවා. කරුණා කරලා ඒකට හැකියාව බලමු කියලා. මම හිතන්නේ දැන් සෑහෙන අමාරුද කට්ටියට මොකද පැය කීයද දැන්? පහඩත කොහොද වාඩි වෙච්ච ගන්නේ? ඒ නිසා ඇති කියලා නැගිටිමු දැන්. නෑ සමතෙන් කරන්නේ මේ සභාවේ ඉන්න ඔක්කොමලා විවිධ මත ප්‍රකාශ කරගෙන ඉන්නකොට ඔක්කොමලා සභාව සමතේටපත් කරලා ඒක අදහසට ගන්නවා වගේ තමයි සමතේදි කරන්නේ. ඇති හැටිය දැකීමක් වෙන්නේ නැහැ. විපස්සනාවෙන් කරන්නේ ඇති හැටිය දැකීමක්. සමතෙන් කරන්නේ තියෙන ටික කීකරු කරලා මේ මොනවාද ඉන්ද්‍රිය සංවර කිරීමක්. ඒ කියන්නේ ලෙඩා සීනති කරවලා দমনය කරන ඔපරේෂන් කරනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි ඔපරේෂන් එක පටන් අරගන්නේ සම්බන්ධය සීනති කරාට පස්සේ තමයි ඔපරේෂන් එක පටන් ගන්න. ඒ සමහරු දෙකම එකටම යනවා. පටන් ගන්න තැන ඉඳලා විපස්සනා කරන්න පුළුවන්. ඒ තමයි සුද්ධ විපස්සනා කියලා කියන්නේ. සුඛ විපස්සනා. හොඳයි. එහෙනම් අපි මේ වෙනකොට ප්‍රශ්න ඉවරයි කියන උපකල්පනයේ ඉඳලා දවසේ වැඩ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙහෙසයි. ඇත්තටම අපහසුතාවටපත් වෙලා ඉන්න බව දන්නවා. නමුත් අපි මේ දවසේ කෙරුවේ විශාල වටිනා පින්කම් රාශියක්. ඒක නිසා මේ පින්කම් රාශිය අපිට කරගන්නට පෙනී නොපෙනී උදව් කරපු සෑම සියලු දෙනාටමත් අපි මේ කරගන්නාලාද පින් මේ වෙලාව අපිට එක ඉඳලා කරගන්න බැරි ඥාතියින්ද බෙදා දීම පිණිසත් ඒ වගේම අපි රැස් කරගන්නාලාද පින් අපි ඉදිරි ගමන සඳහා උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව පිටුවා ගැනීමත් වෙනුවෙන් අපි මේ විනාඩි ස්වල්පයක් ගත කරනවා.